ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි නිවාසික උපාසක වහන්තුරු සම්බන්ධ කරන අපි ඉස්සන්මණේ හැමදාම නැත්නම් නිතිපතාම බ්‍රහස්පතින්දා පවත්වන ධර්මදේශනට අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනා වහන්සේලා tempත් වෙලා ධර්ම කාර්යයුක්තව සාදුකාරය පාත්තු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අරූපස්සපි කෝපොට්ටපාදත් භාව පටිපටිලාභස්ස පහනාය ධම්මං දේසේමි යතා පටිපන්නස්ස සංකිලේශිකා ධම්මා අහියන්ති වෝදානියා ධම්මා අ비වද්දිසanti අඤ්ඤා පාරිපූරින් මේ පුල්ලත්තංච දිත්තේව ධම්මේ සයං අභිච්ඡා සච්චිකත්වා උපසම්පජ්ජ විහරස විහරිසාථාති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ විදියට බ්‍රහස්පතින්දා ඇසෙන හැම අවස්ථාවකම ධර්ම දේශනාවකට නැත්නම් විපස්සනාට බර ධර්ම දේශනාවට වෙලා ගන්න එක අපි කාලයක් කරගෙන ආපු චාරිත්‍රය හැම වෙලාවෙදී මේ ධර්මදේශනාවල් පවත්වන දේශනාවලියක් විදියටයි දේශනා මාලාවක් විදියටයි ඉතින් සඳහා සර්වචනාංශ විසින් දේශනා කරන්න දීච්ච අපිට හොඳයි කියලා හිතෙන සූත්‍ර කොටසක් අරගෙන ඒ සූත්‍රයෙන් තමයි අපි දේශනාවලියට ඉදිරිදා මාතෘකා සපයාගන්නේ ඒ සූත්‍ර විකාශය වෙන ආකාරයට අපි දේශනාවලිය දිගට පවත්වනවා ඉතින් මේ දිනවල අපි ඉදිරියෙන් තියාගත්තේ පොට්ටපාද කියන සූත්‍රය. ඒක දීර්ඝ සූත්‍රයක්. වෙන විදිහකට කියනවා නම් දීඝනිකායේ කියන සූත්‍ර පිටකට ඇති මුල්ම පොතේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඉතින් සූත්‍ර ය පදනම් කරගත දේශනාවලිය අපි ඉන්නේ දැන් 23 වෙනි දේශනාව. අපි ගියේ පාර 22 තමයි පවත්වන්නේ. යෙදුනේ ඒකයේ සටහන් තබා ගැනීම වැරද්දක් නිසා අපි 30 කියලා කිව්වා. නමුත් අපි නිවැරදි කරගත්තා 22 කියලා. ඒ අනුව අද ඉන්නේ 23. අද අප්‍රේල් මාසේ 24 වෙනිදා කලියුග වර්ෂයෙන්. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන මේ සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සංඥා ස්කන්ධය පිළිබඳව පුළුල් දැනුමක් එහෙම නැත්නම් විෂිතුරු දැනුමක් ශපයන්ද සමර්ථ වෙනවා. ඒ සංඥාවල තියෙන ගැඹිරත්වේ නැත්තම් විවිධ විෂමතාවය වගේ මේ සූත්‍රයත් බොහෝම දුරදිග ගිහිල්ලා තමයි ඒ සංඥා පිළිබඳව සර්වචනසේ පොට්ටපාද කියන පරිබ්‍රාජකයට sannivedana කරලා දෙන්නේ. ඒකේ ඒ සූත්‍රයේම ජවනික රාශියකින් තමයි සම්පූර්ණ චිත්‍රය සම්පූර්ණ නාටකම නැත්නම් සම්පූර්ණ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ. ඉතින් ඉස්ලාම ජවනිකාවේදී සර්වඥාන්සේ පිණ්ඩපාත වඩන ගමන් මේ පොට්ටපාද පරිබ්‍රාජකගේ ආශ්‍රමයට යනවා සුවද භාවයක් සටහන් කරනවා. එතනදී ඒ සර්වඥාන් වහන්සේ වැනි උත්තමයෙක් ඒ තමන් වහන්සේගේ සාස්තු තමන් සාස්තුන් වහන්සේ නොවුනත් පොට්ටපාද බොහෝම මංගලාව ගමනක් විදිහට සලකලා සර්වඥාන්සේගෙන් කාලයක් මත ආසාවෙන් බලාയിട്ട് ප්‍රශ්නයක් අහනවා මේ අතර පොට්ටපාදික ප්‍රශ්නයක් නෙමෙයි පොට්ටපාද සම්බන්ධ වෙච්ච සම්මන්ත්‍රණයක සාකච්ඡා වෙච්ච ප්‍රශ්නයක් මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ අபிසඤ්ඤා නිරෝධයට පොට්ටපාද සම්බන්ධ වෙච්ච සම්මන්ත්‍රණයේදී විවිධ මත ඉදිරිපත් වෙනවා ඒ සියල්ලගේ සංග්‍රහයක් සියල්ලගේ සම්පින්ඩනයක් පොට්ටපාද සර්වචනත ඉදිරිපත් කරනවා කරනකොටම කියනවා අපි විනිශ්චයකින් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාව સમાપ્ત කෙරුවේ මම මේ අහගත්ත ටිකයි අහුලාගත්ත ටිකයි මේ තියෙන්නේ. මට එදත් ඒ සම්මන්ත්‍රණය පිටිපස්සේ ඉඳද්දී අදහසක් ආවානේ මේ සම්මන්ත්‍රණය සර්වචනාංශෙත් හිටියානම් මේක නිමාවක් විනිශ්චයක් කෙලවරක් කරන්න තිබුණා නේද කියලා. ඉතින් එතෙන්දී සර්වචනාංශේ පොට්ටපාද ඉදිරිපත් කරපු මත අනුව මේ සංඥාව කියලා කියන්නේ අහේතු අප්‍රත්‍යයෙන් පටන් ගන්න දෙයක්. එතන හේතුවක් <clears throat> දැන ගන්න පුළුවන් කිසිම හේතුවක් නැතුව ප්‍රත්‍යක් නැතුව හට ගන්න අයාල යන දෙයක් කියන මතය මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි අපි ගිය පාර අපේ ධර්ම සාකච්ඡා දිසෙනසුවාද ගත්ත සාමාන්‍ය ඵල සූත්‍රයේ මක්ඛලි ගෝසාල වාදයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ සියල්ල ලෝකෙ සිද්ධ වෙන්නේ අහේතු අප්‍රත්‍යයෙන්. ඒ නිසා කිසි කෙනෙක් සදාචාරාත්මක වගවීමක් අවශ්‍ය නැහැ. සදාචාරාත්මක වග වෙන්න ඕනේ තමන් කරපු දේ තමන්ට බලපානවා නම්. නමුත් මේ ලෝක දේවල් සිද්ධ වෙන්නේ තමන් කරන කියන දේවල් අඩුව නෙවෙයි කිසිම හේතුවක් නැතුව අහේතුකෝ අප්‍රත්‍යයෙන් අහසින් ඉන්නාසේ කියන අදහස තමයි පළවෙනිම පාරවෙන්නේ. ඒක මක්ඛලි ගෝසාල වාදය කියලා තමයි අපේ ත්‍රිපිටකයේ ථේරවාදයේ පිළිඅරගෙන තියෙන්නේ. ඒක පොට්ට වාස සරල භාෂාවෙන් කියනවා. ඉතින් මතුවෙච්ච එක මතයක් තමයි ස්වාමීන් වහන්සේ මේ සංඥාව ඉඳපු ගම මිනිස්සු හරිනවා කොහෙන් එනවද දන්නේ නැහැ. <clears throat> දෙවගා වෙනේකින් ප්‍රතිස්ථාපන වෙනවා තිබුණේක කොහෙ ගියාද දන්නේ ඒ නිසා මේක හේතු ප්‍රත්‍යයෙන් තොරයි කියන එක තමයි පළවෙනි මත. ඒක සර්වචාන්ස කියනවා මුලින්ම අයින් කරන්න කියලා. ඒක ලෝකේ නාස්තිකම වාදේ කිසි කෙනෙක් කිසිම වගවීමකට එන එකක් නෙවි වාදයක්. සදාචාරික දිදුන තබන වාදයක්. ඒක නිසා කිසිම සදාචාරත්ව වගවීමක් ඇති හැදියාවක් ගැන කතා කරන කෙනෙකුට එවැනි වාදයකට එන්න බෑ කියලා. ඊට පස්සේ කුට්ටපාද එදා පැවතිච්ච සම්මන්ත්‍රණයේ සම්පින්දන ඉදිරිපත් කරාට පේන්න තියෙනවා කුට්ටපාද අහුවෙලා තිබුණේ සංඥාවයි ආත්මයයි දෙකම එකයි කියන අදහසෙන්. ඉතින් ඒක දෙවෙනි මතය එදා සම්මන්ත්‍රණයේ. නමුත් කුට්ටපාද සරුවච්චන් වහන්සේ වෙහෙසවන්නේ ප්‍රශ්න කරන්නේ මෙන්න මේ වතේට. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආත්මේ සංඥාවයි දෙක එකද ආත්මේ සහ සංඥාව දෙකක්ද කියන්නේ. අපි පොඩ්ඩකට යන් එදා පැවති සම්මන්ත්‍රණේ මත හතර ඉදිරිපත් කරලා ඉදිරිපත් කළා පේනවා මෙතන ආයේ. දෙවෙනි මතය තමයි සංඥාව සාත්මිකයි කියන එක. තුන්වෙනි මතය තමයි මේ සංඥාව කෙනෙකුගේ හිතට බලවත් අභිඥා සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් අතුල් කරනවා. අතුල් කරනකොට ඒ පුද්ගලයා සංජීව වෙනවා. ඒ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණය අභිඥා බලෙන් වයින් කරනවා. අයින් කරපුවා විසංජ වෙනවා කියලා තුන්වෙනි මතය. හතරවෙනි මතය තමයි සර්බලධාරී දිව්‍යන් ආශ්‍රේ බ්‍රහ්මියෝ සහ බලවත් දිවිවරු කෙනෙකු කෙනෙකුගේ හිත වලට සංඥා ඇතුල් කරනවා. ඇතුල් කරපුවාම ඒ ඇත්තෝ සංජී වෙනවා. ඒ දෙවිවරු සර්වබලධාරී ඇත්තෝ බ්‍රහ්මයෝ මේ සංඥාව අයින් කරනවා. අයින් කරපුවා ඇත්තෝ විසඤ්ඤ වෙනවා. මේ තමයි හතරේ මතේ. ඉතින් මේ හතරෙන් පොට්ටපාද පටලවාගෙන තිබුණේ මේ සංඥාව සහ ආත්මය එකයි කියන. ඉතින් ਸਰවචනාංශයෙන් අහනකොට ਸਰවචනාංශේ ඒකාන්ත උත්තරයක් දෙන්නේ නැහැ. අද කාලේ ඉන්න පඬිතික් ඥානන් කියාවේ සංඥාව සහ ආත්මය කියන එක දෙකක් කියලා සර්වඥාන්සේ ඒ තරමටම මේ පටලවාගන්නේ මේක ආත්මවාදයක් කියන්න යන්නෙත් නැහැ සර්වඥා අනාත්මවාදයක් කියන්නෙත් නැහැ ඊට පස්සේ සර්වඥාන්සේ පොට්ටපාදගෙන් ප්‍රශ්න කරනවා හොඳයි පොට්ටපාද මම උත්තර දෙන්න ඉස්සලා කියාපන්කෝ බලන්න මොකද්ද ආත්මය කියන්නේ කියලා එතකොට පොට්ටපාද එයාගේ ආත්මවාදය නැත්නම් එයා ආත්මය කියලා පිටිපත් ඒ ඉදිරිපත් කරගත්ත එක ඉදිරිපත් කරනවා ඕලාරික අත්භාවයේ කබලිකාර ආහාර ආහාර ගන්න මේ රූපී ආත්මය තමයි සංසාත්මය කියන්නේ කියලා. ඒතර බුදුආර බව ප්‍රවේශයෙන් සඳහන් කරනවා ඔබ කියන විදිහට ආත්මය ඕලාරික නම් කබලිකාර කන ආහාර කන ආත්මේ නම් ශරීරේ නම් ඒක කියන්නේ වෙන එකක් වටපාද සංඥාව කියන්නේ වෙන එකක් කෙසේ නමුත් මේ සංඥාව අඤ්ඤාව සංඥා උපජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ මේ උපදින සංඥාව මැරෙනකන් තියෙන්නෙත් නෑ ඒක පෙරෙනවා ඉතින් එහුවේගේ සංඥාවත් එක මොන ආත්මයක්ද කියලා නොකිය නැතක සංඥාව ආත්මය කියලා කියන්නේ එක දිගට පවතින සදාකාලික නිත්‍ය සුඛ සුබ දෙයක් මොකද සර්වඥයන් සඳහන් කරන පොට්ටපාද වේ සංඥාව ඉපදිලා මැරෙන්නට යන ටිකට එක චිත්තක්ෂණයේ ඇතුළතත් පරිපරිණාමයටපත් වෙනවා කියන එක කියනවා එතකොට පොට්ටපාත අඩියක් පිටිපස්සට කියනවා ස්වාමීන් වහන්සේ ඕලාරික ආත්ම භාවය නෙවෙයි මම හිතනවා මනෝමය ආත්ම භාවයයි මනෝමය දෙයක් ආත්මය කියලා කියන්නේ සබ්බංග පච්චංග සමන්නාගත රූපී දෙයක් කියලා. කියන්නේ ඕලාරික ආත්ම භාවයට වැඩි ඇතුළෙන් තියෙන සූක්ෂම ශරීරයක් ගැන. මේ ਸਰවචනාංශ කියනවා මා පොට්ටපාත උඹ ආත්මේ වර්ණාගන්නේ මනෝමය දෙයක් විදියට නම් සබ්බංග පච්චංග සමන්නාගත රූපී ධර්මයක් විදියට නම් රූපේ හේවණලක් විදියට නම් ඒක සංඥා වෙන්නත් බෑ. මොකද උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. මැරෙනකන් තරම්ව සංඥාව ඉන්නේ නෑ. ඒක නිසා මනෝමය ආත්ම භාව වෙන එකක් සංඥා වෙන එකක් කියලා. එතකොට පොට්ටපාද ආයසරයක් වමාරලා කනවා. නෑ දැනට ඕලාරික එකක් නෙවෙයි මනෝමය එකක් නෙවෙයි අරූපී ආත්ම භාවයක් මම මේ කතා කරන්නේ. ඒක රූප ධර්ම වලින් තොර එකක්. අරූපී අරූපී දෙයක්. මනෝමය දෙයක්. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා පොට්ටපාද උඹ කියන විදිහට ආත්මය අරූපී වුණත් රූප ධර්ම නිතර දෙයක් වුණත් සංඥාවයි ආත්මයයි දෙක වෙනස්. උඹයි කියන එක වෙනස්. සංඥාව මේ වගේ නම් පට බඳින්න තරම්, ලේබල් ගහට තරම්, අඳුරා ගන්න තරම්, ස්ථිරව සාක්කුවේ දාගෙන තියන තරම්, කරඩුවක දීලා වඳින්න තරම් කාලයක් පවතින දෙයක් නෙවෙයි බොහොම වෙනස් වෙන දෙයක් කියලා. ඉතින් ඊට පස්සේ පොට්ටපාද බගෑවිලා ආනෝ සාංශ මං වගේ මොට්ටේකට මං වගේ අමනේකට ওই වචන ටික මම දාන්නේ පොතේ නෑ. මේ සංඥා සහ ආත්මෙදි කඳව ගන්න බැරි කියලා බුදුහාම බෑ. මේ තරම්ම මිත්‍යා දෘෂ්ටිකයි අදාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික මත ප්‍රචාරය කරන්න මිත්‍යා දෘෂ්ටිය ඒ නිසා අඹෝගේ කෙනෙකුට කවදාකවත් මේ සංඥාව සහ ආත්මය කියන දෙක පටලවිලි අරගන්න බෑ. ඒක අවුලක්මයි කියලා. ඊට පස්සේ පොට්ටපාද තවදුරටත් එනන් කියන එක පැත්තක දානවා. ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ සදාකාලිකද මරණින් මත්තේ ඉන්නවද නැද්ද? ලෝකේ ශාස්ත්‍රතද අශාස්ත්‍රතද ආදි වශයෙන් දීර්ඝ ප්‍රශ්න රාශියක් අහනවා. සර්වත්‍යංශේ සියල්ලටම ප්‍රතික්ෂේපේ පළ කරනවා. ඒවා සාකච්ඡාවටවත් ගන්නෙ නෑ. ඒ මොකද ඒවා එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක් මත පිටලා තියෙන්නේ. නමුත් ඒක Brahmacharyaකට යොමු කරවන්නේ නැහැ. කිසි කෙනෙක් සදාචාරයට යොමු කරන්නේ නැති නිසායි කියලා ඒ අවස්ථා දෙකකින් පොට්ටපාද පස්සෙන් පතට යනවා. දැන් මේක සිද්ධ වෙන්නේ මේ පොට්ටපාදගේ ආරාමයේ. ඉතින් මේ වෙනකොට සරුවචනාංශික පින්නපාත වෙලා හරි නිසා ආසනෙ නැගිටලා සරුවචනාංශේ වැඩියට පස්සේ පොට්ටපාදගේ ගෝලියෝ ටික කටු වලින් අනින්නා වගේ හෙල්ලෙන් අනින්නා වගේ පොට්ටපාද වට කරගෙන ගහනවා මේ කොහොද යන සාස්තුන් වහන්සේ නමක් කියන ඔක්කොටම එහි එහි කියනද උඹ ඉන්නේ උඹ අපේ නායකයා නේද කොහොමද වාදයක් කරන්න ඕනේ? උඹේ මතය උඹ ගහපා දෙන්න එපා. අද එක්කොටම එහෙයි එහෙයි කියනවා නේද? නිකම්ම නිකන් අපි ඉදිරියට අපිත් පරද්දලා මතයත් පරද්දලා ස්ථාණ්ඩත් නරක වැඩක් නේද කරේ කියලා මේ පොට්ටපාදර කෙනෙහිලි වචන කතා. පොට්ටපාද කියනවා මිනිස්සු මේ බුදුහාර කියන්නේ ඇත්ත නම් ආය මොනවද වාදනා කරන්නේ? බුදුහාර කියන්නේ ඇත්තනේ. මට තේරෙන්නේ ඒක ඇත්ත වගේ කියලා. ඉතින් ඒකට ඔන්න සාතුන් වහන්සේ සාගෝලිය අතර විශාල අර රැල්ල ඊගාවට යනවා බුදුහාමුදුරුවෝ සහ පොට්ටපාද අතර නෙවෙයි දැන් යන්නේ රැල්ල මේ පොට්ටපාද සහ ගෝලිය අතර. දවස් දෙක තුනක් ඒ කියන්නේ මේක ස්ථානයේ අවුලක් ඇතිලා තියෙනවා. දවස් තුනකට පස්සේ පොට්ටපාදට හත සාරිපුත්තිකින් තමගේ ගෝලයා කතා කරලා කියනවා මේක ඉවරක් කරගන්න ඕනේ සර්වචනසී දහොඳ ලස්සන මාසුකා පටන් ගන්න තියාපව් යන්න කියලා. ඉහිලිවර වෙලා නැවතත් සර්වචනසට වැඳලා උන ජවනිකාව දෙවෙනි ජවනිකාව චිත්‍රපටි දෙවෙනි අවස්ථාව පටන් ගන්නවා. පටන් ගත්තට පස්සේ පොට්ටපාදාන ඔබ වහන්සේ ආත්මීය සහ සංඥාව දෙක ගලපන වැඩෙත් yaadena විදියක් නෑ. ඒක නිත්‍ය උත්තරයක් දෙන්නේ නෑ. මගෙන්ම කට උත්තර අරගෙන මම කියන දේ නෑ කියන එක කියනවා. මේ අභ්‍යගත වස්තු 10ක් ප්‍රශ්න අහනකොට ඒවත් බෑ කියනවා. ඔබ වහන්සේ වගේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා කරපං කියලා අහවල් දේ කියලා මතයක් ප්‍රකාශ කරන දෙයක් තියෙනවා. දාස්තිකයක් තියෙනවද? කළ යුත්තක් තියෙනවද කියලා. බුදුරජාණන් කියනවා මම ආවේ මේ ලෝකෙට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නයි. ඒක භ්‍රමචරියකට උමු වෙනවා. විසුද්ධියකට උමු වෙනවා. මම කරන දේ මට පැහැදිලිව වගේ කියන්න පුළුවන්. ඒ වගේ නිකම් මේ කෙස් පැල්ල තර්ක නෙවෙයි ගන්න. ඊට පස්සේ සර්වඥාන්සේ අවස්ථාව ගන්නවා. පොට්ටපාදට මේ චතුරාර්ය සත්‍ය මේ දුක කියන්නේ මේ ලෝකේ පවතින මේ අසහනය මේ ලෝකේ මේ පවතින ආතතිය මේ දවන තවන ගති. ඉතින් දවන තවන ගති මගහරවන්න නිකන් වාද පටලවාගෙන නිකන් සම්මන්ත්‍රණ පවත්වලා වැඩක් නැහැ. මේක මොන જાතිකටකවත් පිළලා තරින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පිළිගනි. දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය විදිහට පිළිගනි. ඒක පිළිගන්න පන්න කොන්ද බය නැති නිසා ඔය දුක නැති කරන්න අපි විවිධ සුඛෝපභෝගී දේවල් හොයනවා, මත හොයනවා, නානා ප්‍රදේවල් කරන්නේ එක්ක දුක අවල අවඥාවට ලක් කරලා පුංචි කළ සලකලා නැත්තම් කෙලිම මූණ දෙන්න බැරි කොන්ද බය නැතිකමට. ආත්ම ශක්තියක් නැතිකමට. ඒ වෙනුවට දුක්ඛ සත්‍ය පිළිගන්නවා කියලා කියන්නේ ඕංජල් කමක් නෙවෙයි. දුක්ඛ සත්‍ය පිළිගන්නවා කියලා කියන බය අදුකමක් නෙවෙයි. ඒක ඥාණයෙන් කළ යුත්තක්. ඒ මොකද දුක ඇතිලා තියෙන උඹේම තණ්හාව නිසා. ඒක නිසා මම කවදා හරි දැක්කොත් මේ දුක කවුරුත් නැත්තල් පප්පාවිලා මේසෙකට සෙල්ලම් බඩු දාලා යනවා වගේ උඹට දීලා ගිය එකක් නෙවෙයි උඹේම තෘෂ්ණාව නිසා ඇති කරගෙන තියෙන්නේ. ඒ දුක දුක නම් හේතුවත් උඹ නම් මේ තා දුකක් ඇති වෙනදී පිළිගෙන ඒකට හේතුව ඇතුළත දෙයක් මිසක් මේ ආණ්ඩුව හොඳ නැති නිසාවත්, වැස්ස වයින් නිසාවත්, ජාති අතර බලපෑම නිසාවත් කියලා නිකන් බාහිරේ කරුණු හොයන්න යන්න එපා. දුකට හේතුව ඇතුළතමයි. ළඟ තියෙන හේතුව තණ්හාව, ඈත තියෙන හේතුව අවිද්‍යාව. ඔය දෙක දන්නේ නැති නිසායි ඔබ මේ දුක දෙනවට කතරගම දෙයියෝ පිටිපස්සේ යන්නේ සෙත් කවි කියන්නේ අනුන්ට වස් කවි කියන්නේ මේ තේරම කරන්නේ මේ Taman නිසාම දුක ඇති වෙන බව දන්නේ නැති නිසා හේතුව දන්නේ නැති නිසා නිසා මම දෙවණියට කියන උඹට ඔය දුකට බාහිරයට ඇදවන්නේක් නෑ උඹමයි ඊට පස්සේ සරුවත්යන්සේ සඳහන් කරනවා මේ දුක නැති කිරීමක් මෙලොව වශයෙන්ම මම පෙන්නලා දෙනවා මරණයෙන් මත්තේ නෙවෙයි වෙන සාස්ත්‍රණ වාචේ කෙනෙක් දෙන ආශිර්වාදයක්වත් නෙවෙයි පොදු ප්‍රාර්ථනාවක් විතරක් උඹ රවට්ටන දේශපාලනඥයෝ දෙන පොරොන්දුකුත් නෙවෙයි මේ ජීවිතේම නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන් සාක්ෂාත් කරලා පස්සේ උඹට තේරෙයි මෙතෙක් ගත කරපු අමන ජීවිතේ හැටි අවිධිමත් ජීවිතේ හැටි, අසත්‍යමත් ජීවිතේ හැටි, අප්‍රමාද ජීවිතේ හැටි ඊට පස්සේ ඔබ ඔන්න මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගනි. ඊට පස්සේ ඔබ ජීවන රටාව සකස් කරගනි. අර කියන Nirodha ප්‍රකට වෙන තාලෙට. ඒකට Nirodha ගාමී ප්‍රතිපදාව කියනවා. මේක කියනකොට මිනිහුර කරලා බලන්න හිතෙනවා. මේක කියනවා කරලා බලන්න හිතෙනවා. මේක කුසල ඡන්දය කියන්නේ. මේක භක්මචර්ය කියන්නේ. මට තියෙනවා ඒ නිසා මේ ලෝකෙට පැමිණීමේ මානවයට දික්කේ යමක් මේ චතුරාර්ය සත්‍ය කියලා ඊට පස්සේ බුදුජානනාංශේ අර පොට්ටපාද දීපු වචන දිගේම පොට්ටපාද සඳහන් කරනවා පොට්ටපාද මමත් මේ ආත්ම භාව තුනක් ගැන කතා කරනවා. උඹෝ කියප එකම තමයි. මමත් ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරනවා. මමත් මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරනවා. මමත් අරූපී ආත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරනවා. මේ තුනම ඌණියමක්වත් කරදරයක්වත් වදයක්වත් සාපයක්වත් නෙමෙයි ප්‍රතිලාභ. මේවා පෙර පිනට හම්බ වෙච්ච දේවල්. මනුස්සකම හම්බ වුණත් ඕලාරික මනුස්සකම හම්බ වුණත් නැතිකින් ඔබ තමන් කාලකන්ණියක් කියන්න වටින්නේ නෑ. ඔබ අපායෙ ඉපදුනා නම්, තීසන් ලෝකෙ ඉපදුනා නම්, പ്രേත ලෝකෙ ඉපදුනා නම්, යක්ෂනිකායෙ ඉපදුනා නම් ඔබට මේ වාදයක් අහන්නවත් බුදුන් දකින්නවත් හම්බ වෙන්නේ. ඔබ මේ මනුස්සාත්ම භාවයේ හම්බ වෙලා ඊ අත්භාවයේ ප්‍රතිලාභයක් කියලා සලකන්න දන්නේ නැත්නම් ඔබ කවදාකවත් බණ භාවනා කරන්න බෑ. ඔබ තමන්ට දාප කරගන්න. අත්ති කිලමතාන් යෝගයට වැටිච්ච ලෝකේ කටුකොලක් කරගත්ත නිකම්ම නිකං මේ දුස්චරිතවාදීක් වෙනවා නැත්නම් දුක් සර ජීවිතයක් ගත කරන එක වෙනවා ඒ නිසා ඕලාරික ආත්මභාව ප්‍රතිලාභය මම පිළිගන්නවා නමුත් මේ ඕලාරික ආත්මභාව ප්‍රතිලාභේ මම වර්ණගන්නේ ඒක ප්‍රහාණය පිණිසයි ජම්දරට තේරුම් ගන්න ඕනේ මේ අපිට හම්බෙච්ච මේ රූපකය බත් කාලා බතින් කොමියම් පොංගෝලා තියාගෙන මේ කය ඒ කාන්තේම පිනක් පෙරකල පිනක් ඒකට තොක්නදකින් කියන්න එපා ඒ වගේම තවත් එවැනි ආත්මභාවයක් ලැබුවා තව මිනිස්සෙක් පහත් කළා හලකන්නත් එපා උඹටත් නෑ අයිතිවාසිකමක් ඔබේ ආත්ම ගැන පහත් කළා හලකන්න උඹටත් නෑ අයිතිවාසිකම තවත් මිනිස්සෙකුට විනිශ්චයක් කරන්න දඬුවමක් දෙන්න ඒකත් ප්‍රතිලාභයක් නමුත් මේ ප්‍රතිලාභය නෙවෙයි අවසාන ඵලය මේ ප්‍රතිලාභය මේ ගමනට අතුදවක් විතරයි ඒක හොඳට වර්ණගලා හොඳට තේරුම් අරගෙන මේක අතහැරපන්. මේක හරියට කියනවා නම් උරගෙක් හැදෙනකොට ඌ ඊගාව වර්ධනයේ සටහන් කරමින් පිට තියෙන හැම හලලා දාන. මෙතෙක් කල තමයි ප්‍රයෝජන ගත්තේ හැම හැව හලලා දානවා. හලලා දැම්මට පස්සේ කෑල්ලක්වත් ඇඟේ ඇලවිලා තිනට ඌ කැමති නැහැ. හලපු හැවේ කෑල්ලක්වත් ඇල්ලලා තිනවනම් ඒක බස විල්ලියක් යාවක් ඒ සර්පයාට. ඒ උරගාට යා ගස්සස ගිහිල්ලා මුල්ලසෙන් ගිහිල්ලා අර ඔක්කොම ගලවලා දානවා. ඒ වගේ මේ පිටම තියෙන ලෙල්ල අපේ ඥානෙ පිටම තියෙන ලෙල්ල ඕලාරික අත්බහ පටලාභය කියලා කියන්නේ ඉඳුරම් පිනවීමට. මේ ඉඳුරම් පිනවීම අවශ්‍යයි. ඉඳුරම් පිනවීම ආස්වාදේ අවශ්‍යයි මනුෂ්‍ය ජීවිතයකට. නමුත් ආදීනව දැක ගන්නා තෙක් ආදීනව දැක්කට පස්සේ ඒකේ නිසරණේ තියෙනවා. ආස්වාද ආදීනව නිසරණ දැනගන්න ඕනේ. ඉතින් ඒක ආස්වාදේ දන්නේ නැතු ලද්දාපට ඉඟා කන ලද්දාපටන් කුෂ්ඨ රෝගීන් පෙරෙන ලද්දාපටන් දුලාදුර රෝගයෙන් පෙළෙන ලද්දාපටන් අංශභාගයෙන් පෙළෙන මනුස්සයාට භාවනාවක් බණක් කරගන්න මධ්‍යස්ථ මනසක් නැහැ. එයාට ඕලාරික ආත්ම භාවපටලාවේ පූර්ණත්වයක් නැහැ. නමුත් පූර්ණත්වයේ තියෙන උඹ දැන් ඕක හොඳට තේරුම් ගන්න ඕක පිනක්. ඕක නිකන් අහඹෙට වෙච්ච එකක් නෙවෙයි. පිනක්. හැබැයි ওই කාත්මභාවය තියෙන කරාට ඔයිට වැඩි ගැඹුරින් තියෙන මනෝමය ආත්ම භාවයට යන්න පුළුවන්. ඒ සඳහා මේ ඉඳුරම් පිනවීමම පංචේන්ද්‍රිය සතපවීමම නීවරණයන් වල ඇලි ගලි වාසයම නොවන වෙන தත්වයක් මනසේ තියෙනවා සංඥාවේ තියෙනවා ඒක තමයි නීවරණයන්ගෙන් තොර රූපී ධර්මයක් එක්ක සමවැදිලා ගත කරන මේ රූප ධ්‍යාන හතර එහෙම නැත්නම් සමතේ එහෙම නැත්නම් භාවනාව එහෙම නැත්නම් සමාධිය අනේ සමාධියට ගියාට පස්සේ උඹට තේරෙනවා අයියෝ මෙච්චර කල් පැයට මහන්සිලා අමුඩ ගන්න දාඩි දාන නල්ලේ රලි පිය පියා ඕ ටයිම් කරකට හම්බ කරලා ගත්ත සැප මුල්ලේ මේ විවේකයේ තුල මේ මේ ජීවන ධර්ම අයින් වුණාට පස්සේ තියෙන සැප අම්මට අපටවත් දෙන්න බැරි જાති එකක්. ඉතින් මුළු ජීවිතේම පැය 24 සමාන දවස් 7 මාසේ දවස් 30 අවුරුදු දවස් 365ම අර ඉදුරම් පිරිමිට කඹරන උඹ කවදද මේ මනෝමය ආත්ම භාවයක් ගැන හිතන්නේ නැත්නම් හොඳ දේ ඉන්න උඹ කවද වඩා හොඳ දෙයක් ගැන හිතන්නේ වඩා හොඳ දෙයක් ගැන හිතන එකත් ආධ්‍යාත්මයක් ආගමක් නෝ හිතන ඔක්කොම හම්බ වෙන්නේ ඒකට වෙනම ශිල්පයක් තියෙනවා ඒ ලෝකේ සාමාන්‍යයෙන් ලාභ සත්කාර සම්මාන සිලෝකයෙන් කොච්චර දක්ෂ වුණත් මනෝමය ආත්මභාවය උපදීමට ඒක ඒකාන්තයෙන් පිටිවහලක් වෙන්නේ නැහැ. අනිත් පැත්තට යන්න පුළුවන්. ඒ නිසාම වෙනම ශිල්ප ක්‍රමයක් ඉගෙන ගන්න ඕනේ. ජීවන රටාවක් ඉගෙන ගන්න ඕනේ. වෙනම කරුකටයුතු පිරිසක් ඕනේ. වෙනම පරිසරයක් ඕනේ. මේ මනෝමය ආත්මභාව ප්‍රතිලාභය ලබා ගන්න ඒ සඳහා නීවරණ ධර්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විතක්ක ਵਿਚාර පීචුසුති එකක් ගතා වශයෙන් දැනට ප්‍රසිද්ධව පවතිනා වූ මේ ධානාංග උපයාසපය වාසය කරනවා. ඒ ඒ වෙනසයි තඩමාරුව සඳහා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහක් ඕන කරනවා. ආනෙකින් ඔබ කවදා හරි ගොඩ આવොත් නිවන ධර්ම නැති මේ ධානාංග සහිත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආපු වෙලාවට ඔන්න මනෝමය ආත්ම භාවයේ උඹ අත්දකිනවා. එතකොට නිර්ාමිෂ සුඛයක් කියලා එකට කියන්නේ. ඒ නිර්ාමිෂ සුඛය මේ කාම ලෝකේ ඉන්න කාටවත් හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම ඒක පිරිච්ච ගතියක් තියෙනවා සම්පත්‍ති කර ගතියක් තියෙනවා එතන එතන ස්පනා අපිට දකින්න පුළුවන් දෙයක් ඉතින් කාටවත් හොරකම් කරන්නත් බෑ කාටවත් ඊර්ෂ්‍යා කරන්නත් බෑ කවුරුත් පරද්දලත් නෙවෙයි ජය ගන්න ඒක නිතරංග ජයක් ඒක ශිල්පෙන් ගන්න දෙයක්. ඒක ඒ නිසා බලනකොට ඕලාරික ආත්ම භාව පැටලාවට වැඩි ඇසියු. වැඩි වටිනවා. පැටි ආධ්‍යාත්මිකයි. පැටි ආගමිකයි. හැබැයි ශිල්පෙන්ම ගන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ කරන ධම්මයේ පින්නන මේ මනෝමය ආත්ම භාවයේ ගෙදර ගිහිල්ලා පෙට්ටකම තැම්පත් කරලා යතුරුලාලා වැඳ වැඳ ඉන්න නෙවෙයි මම කතා කරන්නේ ඕක ප්‍රතිස්ථාප කරන්නයි. දුරුවන් කරන්නයි. ප්‍රහාණය වෙනස මම මේ කතා කරන්නේ. ඒක නිසා මේකට බහිඳ ලොකු කුසල ඡන්දයක් ඕන. මේක උපයන්න ලොකු කැපකිරීමක් ඕන. ලොකු ශිල්පයක් ඕන. ලොකු ප්‍රති ප්‍රතිපදාවක් ඕන. නමුත් මේක ලැබුණට පස්සේ උදේ පාන්දර හැල්ල කුණුකඩ පෙඩක් වගේ ඔබ අතාරින්න ඕන. අතාරියේ නැත්තම් ඔබ එතන අහු වෙනවා. එතකොට උඹ ඕනෝක ආත්මය කරගන්න හදනවා සංඥාවක් කරගන්න හදනවා ඉෂ්ටි කරගන්න හදනවා නිත්‍ය සංඥා කරන්න හදන නිසා ඔය මනෝමය ආත්මිතාව ප්‍රතිලාභයත් ප්‍රතිලාභයක් ලාභයක් නමුත් ඒක ප්‍රහාණය පිණිසයි අර ගිය දවසේ හැවාරින්න යම් ආකාරයකට උරගයා යටින් තියෙන හැව උදව් කරාද ටික කාලයක් ගියාට පස්සේ ඒක ගෙවිලා ඒක විසිකොල්ල දාන ඊගාවට එන හැවේ. එතකොට අර පළවෙනි හැවට කරා වගේ මේ මෙතෙක් කල රකපු හැව සම්පූර්ණයෙන් ගලවලා දාලා කෑල්ලක් අත්තගෙන තියෙන විදිහට උලනවා පිටකොන්ද ගස්වල මුල්වල ඒ වාගේ තමයි මේ මනෝමය ආත්මභාව ප්‍රතිලාභයත් මනාකොට උපයන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධම්මතය විපස්සනා සමාධියක් වෙන්න පුළුවන් සමථ සමාධියක් වෙන්න පුළුවන් ඉතින් සමථ යානිකත්ව කියන මේක ඒකාන්තයෙන්ම රූප ධානය හතර කියලා විපස්සනා ගුරුවරු උදාහරණ කළා තිනවා ඒ හතරෙම කෘත්‍ය සිද්ධ වෙනවා නම් ඒ පට්ටං තානාන්තර නම්බුනාම නැති උනට කවන්නේ කෘත්‍ය සිප්ප සම්පාදනය වෙනවා නම් ඒක මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ දැනගෙන ප්‍රහාණය කිරීමක් කියනවා ඒක අපි දැනට පාවිච්චි කරන වචනෙන් කියන්න පුළුවන් අපි ආස්වාස් ප්‍රසආසය රූපී අරමුණ එව නැත්නම් රූප කර්මස්ථානය උපයෝගී කරගෙන ඒකට වාංගු වෙලා නීවර ධර්ම ටික ප්‍රහාණය කරපුවාම ප්‍රහාණය වුණොත් ඒ ආනාපානෙ හිත හොඳට බහගෙන নিমগ্ন වෙලා ඒ নিমগ্ন වීමේ ශක්තියෙන් නීවරණ ප්‍රහාණය වුණොත් මේ ආනාපානෙ වටිනාකමක් තියෙනවා. ඒක අර විශාල ගලක් පෙරලන්න පොඩි ගලක් අඩේට ගත්තා වගේ. නමුත් මේ ආනාපානය හරිනම් නැත්නම් භාවනා ක්‍රමය හරිනම් ධානයෙන් ඉහළට යන්න යන්න මේ ආනාපාන එන්න එන්න එන්න සිවුම්බල ඒක අයින් වෙලා යනවා. ඉතින් මේ ධානයට ආශා කරන කෙනෙක් නම් උදව් වෙච්ච ආනාපානය gedara ගිහිල්ලා තියාගෙන කරඬුක තැම්පත් කරලා වඳින්න කැමති කෙනෙක් නම් මේ මේ ආනාපානේ සිවුම් වෙනකොට හිඳාඩි දාන. බය වෙනවා. ක්ලාන්ත වෙනවා. මෙච්චර අමාරුවෙන් අර නීවරණ අයින් කරන තරම් විශාල කෘත්‍යයකට සේවයකට සේවී යොද වෙච්චා උදව් කළා වූ මේ ආනාපාන කෙවෙනවයි කියලා. නමුත් සමත භාවනා කරත් විපස්සනා භාවනා කරත් හොඳට සූදානම් වෙලා ගියොත් එතන දසුත්මේ ඥාන ඇති කෙනාට තමන්ගේම පරණ අත්දැකීමට සාපේක්ෂව මේ උෂ්ම ක්‍රමයෙන් ගෙවන් වෙන හැටි. ඒ ගැන අඩදබර කරන්නේ නැතුව ඒකට අභියෝග කරන්නේ නැතුව මේ ගෙවි යෑම ප්‍රතිපදාවේ මහෝගු මහෝගු ප්‍රතිපලයක් බව සලකලා ඒ ගෙවී යෑම මගේ දාන පාරමිතාවක් කියලා හිතාගෙන මගේ සීල පාරමිතාවක් කියලා හිතාන අදිෂ්ඨාන පාරමිතාවක් කියලා දස පාරමිතාව වශයෙන් මේ ගෙවිගෙන යන ආනාපානට අනුග්‍රහ කළොත් දවසකට එනවා මේ සියලු ආස්වාද ප්‍රසන්න රූප කර්මස්ථානයේ ගෙවිලා ඒත් සතිය පවතිනවා ඉතින් එතකොට මේකන පශ්චාත්තාප වෙන එකනා අඬාව ගන්න පටන් අර ගන්නවා නැගිටලා දුවනවා දැන් මම මොකද කරන්න ඕනේ කියලා අහනවා මේ වෙලාවේ මුද්දානුසුති කිරුවොත් නරකද කියලා අහනවා নানা ආකාර දේවල් අර පෑදීදියට බොරදිය දාගන්න හදනවා නමුත් මේ භාවනා ඉදී උනක් නැත්තම් සර්වචනසකේ ඉගෙනීමේ ඉදිරි ගමනක් හොඳින් වඩා හොඳට යෑමක් බලාපොරොත්තු වෙනවනම් තාම මේ ඉන්නේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ මේ රූප ද්‍රව්‍ය එතන මේ ආශස් ප්‍රසවාස වායෝ ධාතුව සම්පූර්ණයෙන් ගෙවුනට පස්සේ දැන් සතිය ගොඩ වෙනවා අරූපී ආත්ම භාවය. ඒ නැත්නම් අරූපී ධානවලට ඒ අරූපී ධානවලට ගියාට පස්සේ ධානය ඉගුලලා කෂිනේ උගුලලා ගත්ත අවකාශයට හිටියොදා. ආනපානේ අභාවය බලන. ආනභාවේ ආනපානේ ආස්තික ප්‍රඥප්තිය තමයි ගොරෝසු හුස්ම රැල්ල අම්නාස්පුඩු හරි දකුණාස්පුඩු හරි උඩුතොලේ හරි ඇතුල් වෙනවා පිට වෙනවා කියලා පීරි ගෑවෙන ගතිය. ඒකේ අභාවය තමයි ඒ මොනවත්ක්ම දැනීමක් නැහැ. නැත්නම් ස්පර්ශයක් දැනෙන්නේ නැහැ වාතය සම්බන්ධ කරගෙන නැති බව හොඳට දන්න. මේක දිගේම නේ ගියේ දැන් ආස්තිකත්වයේ දිගේ බසපත ගිහිල්ලා නැති වුණාට පස්සේ හීන්දාඩිය දානවා බය වෙනවා කලවල වෙනවා තක්කුමුක් වෙනවා වෙනුවට අඩේ දැන් ඔන්න ඒක නෑ හැබැයි සතිය තියෙන බව දන්න. හැබැයි හොඳට සමාධිය තියෙන බව දන්නවා. හැබැයි හොඳට මගේ හිතුවෙන් දරත් වැඩිය තැම්පත් වෙච්ච ගතියක් දන්නවා. මේකට කියනවා සත්පුරුෂකම කියලා. මේ ආනපාන ගෙවෙන්න ගෙවෙන්න හිඳාරි දාන්නයි කලබල වෙන්නයි අපරාධي තිබුණු කාෂි මල්ලක් නැති වුණා වගේ වස්තුවක් නැති වුණා වගේ බූදලක් නැති වගේ දඟලනවනේ. ඒක කාටවත් වෙනවා මුලදී. ඒකට කියනවා අසත්පුරුෂ ගතියක් කියලා. එහෙම කරන කෙනාට ආරෝපී ආත්ම භාවයකට හිතා ගන්නවත් හම්බ වෙන්නේ ඊට පස්සේ දැන් සර්වඥාන්සේ ක්‍රමයෙන් ඕලාරික ආත්ම භාවය අයින් කළා මනෝමය ආත්ම භාවය අයින් කළා අරූපී ආත්ම භාවයට සාදර කරනවා සාදර කරවලා කියනවා මේකත් ප්‍රහාණය පිණිස නෙමෙයි බණ කියන්නේ මේ අරූපී ආත්ම භාවයත් ප්‍රහාණය පිණිසයි බණ කියන්නේ අරූපී සුපිකෝ පොට්ටපාද අත්ත භාව පරිලාභස පහානාය ධම්මං දේශේමි යථාපටිපන්නසවෝ සංකිලේශිකා ධම්මා පහියන්ති මේ විදිහට ඕලාරික ආත්ම භාවය ප්‍රතිස්ථාපනය කිරීමේ අඩයක් විදියට මනෝමය ආත්ම භාවය ගන්නවා. මනෝමය ආත්ම උගුල්ලා විසිකිරීමේ අඩේට වාංගුවට අරූපී ආත්ම භාවය ගන්නවා. ඒකට තමයි තේරෙනවා එnde end end end හැප්පෙන දෙයක් නැති ඝර්ෂණයක් නැත්තන්ට වැටිච්චාම එnde end මානසික ආතතිය අඩුයි. අසහනිය අඩුයි. දැවිලි තැවිලි අඩුයි. ඒ නිසා සංකලේශික ධර්ම සංකරණ සංකර කරන ධර්ම අවුල් කරන ධර්ම දැන් එන්නේ එන්නේ අඩුයි වෝදානියා ධම්මා අපි වඩිසanti විවේකය උදකලාව එහෙම නැත්නම් පිරිච්ච ගතිය විශ්‍රාමයේ වැඩි ඉතින් මෙයාට හොඳට තේරෙනවා දැන් උඹව තද ට්‍රැෆික් ජෑම් එක ඉඳලා වාහනේ දැන් ට්‍රැෆික් ජෑම් එකක් නැති තැනට ආවා එතෙන් අවුලක කටුකොලක වැස්සක සර්පයන් ඉන්න තැනක බඩගගා ගිය මිනිහා දැන් කරබෙල්ල එළියට ආවා. කල්ලියකට ආවා. ඒකේ තමයි තේනවා තිබුණ කටකෝල අයින් වුණා. මේ පිරිසුදුකම කෙලින් හිටගෙන බලාගෙන දුර බලාගෙන යන්න පුළුවන් ගතිය වැඩි වුණා. පඤ්ඤා පාරිපූර්ණින් තමයි තේනවා මේක නිකන් හම්බෙච්ච කන්නේ. ප්‍රතිපදාවෙන් මෙතෙන්ට ආවේ. ඒ වගේම දැන් එන්නේ එන්නේ කියලා අඩු වෙලා තියෙනවා. වේපුල්ලත්තංච. තමන්න තේරෙනවා දැන් විශාල ප්‍රදේශයක් පේනවා. ඉස්සරහට පෙර ගමනකුත් තියෙනවා. නිට්ඨව ධම්මේ සයං අභිඥා සත්‍ය කට්ටා ඔබ සම්පජ්ජ වීරති. ධිට්ඨ ධම්මේ මේ ජීවිතේදී මේ හීනයක් නෙවෙයි. බීලා ඩෝප් වෙලා කුඩු ගහලත් නෙවෙයි. ඒව නැත්තම් හීනෙක් මත් වෙලා කවුරුත් කරපු ආශිත මේ මේ විස් කැන්වීමක ආවේශ වීමකුත් නෙවෙයි. Tamanටම හොඳට පේන්න පටන් ගන්නවා. සයන් අභිඥා. Tamanගේම විශේෂානේ දන සච්චිකත්තා. මේ අරූපී ආත්ම භාවය කියන එකට සාක්ෂාත් කරලා උපසම්පජ්ජ විහෙරති. උපසම්පජ්ජ විහෙරති කියන්නේ ඒක ආඩම්බර වෙලා ආඩම්බරලා කියන වචන වැරදි. ඒකට සාදර වෙලා. මේක බයක් තිබුණු වස්තු භෝග නැතිවීමක්, මමය නැතිවීමක්, මාන්නේ නැතිවීමක් වශයෙන් දකින්නක තමන්ට තිබිච්ච වස්තුවක් නැතුණා වගේ දකින්න නැතුව එළඹ වාසය කරනවා. මමගේ ශිල්ප නිසා ඕලාරිකාත්ම භාවය අයින් කරා. ප්‍රතිපදාව නිසා අනෝමී ආත්ම භාවයට වාංගු. දැන් ඒකත් අයින් කරා. අරූපී ආත්ම භාවයට වාංගු වෙලා කියලා Taman එළඹ වාසය කරනවා. ඒ එළඹ වාසය කිරීම කරන්න බෑ ඒ જાති සත්පුරුෂයන් අතර මිද. මිස. අපි මේ අමනියොත් එක්ක ගත කරන්න ගත්තොත් උදේ ඉඳලා හැන්දෑව වෙනකන් ඉදුරම් පිනවනේ. අමන පිරිසක් එක්ක ගත කරන්න පටන් අරගත්තොත් මේ අල්ලන්න කරන්න පුළුවන් මේ සැප සම්පත් තමයි ලෝකේ ලොකුම දේ කියලා එමස ඕන ජඩකමක් කරනවා ඒ කාමක වස්තු සඳහා ඒකට ඉඳුරම් පිනවීම සඳහා එවැනි ජඩ වැඩ කරන අමනයන් සමග ඉන්නකොට අරූපී ආත්ම භාවය කරන එක නම් මහ නෝන්ජලී පෙරදිච්ච මිනිහෙක්. වැරදිච්ච මිනිහෙක්, රස දාඳුරන මිනිහෙක්, සාහිත්‍ය රසය දන්නේ නැති කෙනෙක්. ඉතින් ඒක නිසා ඒ කෙනාට හම්බුනොත් එවැනි වූ සමාදාසෝ එක දන්න කියන කෙනෙක් එයාට තියෙන මේ එළඹ වාසය කරන්න දන්නේ නැතිකම නිසා මේට ඉස්සරත් මට මේක හම්බෙලා තියෙනවා මං හිතුවේ ඒක බය අඩු ගතියක් කියලා හීතලකමක් කියලා රසලෝලීච්චක් නැතිකමක් කියලා සිද්ධි බහුල නැති දෙයක් කියලා පාළුයි කියලා, කම්මැලි කියලා, නීරසයි කියලා, පෙරදුණයි කියලා, වැරදුණයි කියලා ගලන් ගත්තේ. දැන් බලනකොට ලෝකේ සමහරක් ඉන්නවානේ මේක ලොකු ජයග්‍රහණයක් කියලා සලකනවා. බුද්ධ ආදී උතුම්යන් අසල මේක ජයග්‍රහණයක් කියලා සලකනවනේ කියලා. එයාගේ මනස මේ අලුතෙන් හොයාගත්ත ඝර්ෂණ තැවිලි තැවිලි අඩු ආතති අඩු ගතිය ප්‍රතිපදාවක දිනුවක් බවත් කෙලෙස් අඩු දෙයක් බවත් එයා සාක්ෂාත් කරගන්නවා. මෙතෙක් කලුත් මේකට නොගියා නෙවෙයි. හැබැයි මෙතෙක් කල මේකට බැන්නා. මෙතෙක් කල මේක තුච්ච කළ සැලකුවා, බාල්දු කළ සැලකුවා, කම්මැලිකමක් කියලා සැලකුවා, නීරසකමක් කියලා සැලකුවා. දැන් එයා ඒකට එළඹ වාසය කරන්න යනවා. මේ එළඹ වාසය කරන්න හිත හදා ගන්නවා කියන්නේ භාවනාව නෙවෙයි. ඒක මේ සම්මාදිච්චේ. ඒක යෝනිසු මනසිකාවේ. ඒකට එවැනි පුරුෂයන් අතර ජීවත් වෙන්න ඕනේ බණහන්න ඕනේ භාවනා කරන ගමන්. නමුත් ਸਰවචාන් සඳහන් කළා තියෙනවා මේ මේ වෙලාවේදී ඒකේනා අරූපී ලෝකයට යන්නත් ඉඩ තියෙනවා. අරූපී ආත්ම භාවයක් ලැබලත් සංකලේශ ධර්ම අයින් වෙච්ච බව දැනගනත් වෝදානීය ධර්ම පිසු ධර්ම පහළ වෙච්ච බව දැනගනත් Taman අස්පනා අපිට මේක දැක්කත් මේක දුකක් වශයෙන් දකින්නත් ඉඩ තියෙනවා. මේක හරි පාළුයි. හරිම ඒකාකාරී. හරිම නීරසයි. හරිම නිදි කිරවන සුළුයි. හරිම කැලියට අදින සුළුයි කියලා දුක්ඛෝචකෝ විහෙරති. ඒ කෙනාට ඒක පේන්නේ පිලුණු වෙච්ච බටක් වගේ. නිකම්ම නිකන් ලුණු දාපු නැති පතෝල හොද්දක් වගේ පේනවා අයියෝ මේකද කියලා හිතනවා මේ තමයි අසත්පුරුෂකම කියන්නේ මේ තමයි ධර්ම නොදැනීම කියලා කියන්නේ නැත්තම් මේ මේ වෝදානීය ධර්ම ටික සංකලේශ ධර්ම ප්‍රහාණය ඔය ටික ඉස්සලා තනන්ත බුද්ධි ඉඳලා තියෙනවා නමුත් මේ මිනිස්සයා මේ ගල් කැටේ අඳුරන්නේ නැහැ මැණික අඳුරන්නේ පොට්ටයා පය ඇදුනට මැණිකකට නැමිලා හුල ගන්න උඩ දන්නේ මේ නිසා සරුවචනාංශය දැන් පොට්ටකමට නෙවෙයි අතික පාදලා පය වද්දනවා. මණිකක පය වද්දලා කියනවා. උඹ ඔක අහුලගත්තේ නැත්තම් උඹ ඔක සාමාන්‍ය වැලි කැටයක් විතර සලකලා ගත්තොත් ඒක අශප්පුරුසයි. මේක මණික බව දැනගෙන අහුලා ගත්තොත් විතරක් උඹ බුද්ධි විදිනවා. එළඹ වාසය කරනවා. සාදු කියනවා මේකට. මේ සාදු කියන්ට නම් මෙතෙක් වෙලා දුකයි කියපු මේ දේ බොහොම සියුම් දෙයක් මේ කතා කරන්නේ. මේ දේ බුදුන්ස කියනවා ප්‍රමෝදයක් විදිහට බාරගන්න කියන ප්‍රතිපදාවෙන් ආපු දෙයක් කෙලෙස් අඩු දෙයක් භෝජන කායමේ කැමති නැති වුණාට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා මේකට ප්‍රමෝදයක් කියලා හලකනවා. ඔච්චර කල්ලඹ මේ පාළු ගතිය, නීරස ගතිය, කම්මැලි ගතිය, එපා වෙන ගතිය, පෙරදුනා වගේ ගතිය, බයලවන සුළු ගතියට ඔබ විනෝදාංශ හිව්වා. ඔබ ජනමාධ්‍ය ජනයා මැදට ගියා. ගණයා මැදට ගියා, කුලයා මැදට ගියා, ජනමාධ්‍ය පස්සේ ගියා, විනෝදාංශ හේව්වා. වටපිට දේවල් වට කරගත්තා. ඒ ඔක්කොගම කිව්වේ මේ විත පැමිණෙන මේ මේ අරූපී ගතියට වෛර කරා. කවුරුත් කිරුවේ නෑ ඔබමයි කරේ මොකද ඔබ අහලා නෑ බුද්ධ විඳලා නෑ දැන් ඔබ බුදුබණක් අහලා තියෙනවා ඔබ වැරදිත් කරලා තියෙනවා ඔබ කොයි වෙලාවකරි මේක වැරද්දක් මේක හරි ගස ගන්න ඕනෑ කියලා මේක දුකක් නෙවෙයි ඒක ප්‍රමෝදයක් කියලා බාරගත්ත දවසේ එනතම මේ හුද්දේ කලාව තමයි ජීවිතේ වටිනම දේ කියලා තේරුම් ගත්ත දවසේ මේ පාළු ගතියක් නෙවෙයි මේ තියෙන්නේ හිත ඇතුළට අවිල්ලා තියෙන්නේ. මේක නීරස ගතියක් නෙවෙයි තියෙන්නේ තණ්හාව නැතිවීමක් මෙතන තියෙන්නේ. මේක සමාජයෙන් කොන්වීමක් නෙවෙයි බුද්ධ ආධුත්තමනස් ලංවීමක් මෙතන තියෙන කියලා. මේ වෙනස තේරුම් ගත්ත ගමන්ම මේ ප්‍රමෝදේ ප්‍රීතියක් පාඩපත් වෙනවා කියන්නේ. එතකොට මේක සති සම්පජාඤ්ඤය නිරෝධ නියෝජනය කරන තමන්ගේ මස්පන අපිට තියෙන උවමනාවෙන්වත් අයින් කරන්න බැරි විවේකයක් බව තේරෙයි. එතකොට මේක සුඛ ජීවිතයක් වඩපත් වෙනවා. ඒ නිසා මේ දුකක් වශයෙන් නම් කරන්න පෙළඹෙන නැත්නම් තාර්කික මනසෙන් දුකක් වශයෙන් නම් කරන්න පෙළඹෙන මේ දේට ප්‍රමෝදයක් විදියට ප්‍රීතියක් විදියට සති සම්පජඤ්ඤයක් විදියට සුඛයක් විදියට දාගත්ත ගමන් උඩ තේරෙන පටන් ගන්නේ උප්පත්තියේ ඉඳලා මේ විවේකයේ මයිත් එක්ක ආවා. නමුත් ඔබ දොර වැහුවා. පස්සේ වරෙන් කිව්වා. ඔබ ඒ වෙනුවට ජනමාධ්‍යයට ගියා. ඔබ කණ්‍යා කෙරේ බැඳුනා, කුලයා කෙරේ බැඳුනා, වස්තුවට බැඳුනා, රූප බලන්න ගියා, සද්ධාහන්න ගියා, ගන්ධ බලස බලන්න ගියා. නමුත් එකක් තියෙනවා. ඔබ කොච්චර ආනදර කරත් මේ හුදකලාවට ඒ හුදකලාව තාමත් ඔබ කෙරෙහි අනාත්මීය නැවත නැවත පැමිණෙනවා. කවදා හෝ මේක පිළිගත් දවසේ මේ දුක දුක වශයෙන් නම් කරන දේ සුඛයක් ප්‍රමෝදයක් ප්‍රීතියක් සති සම්පජඤ්ඤයක් වාටපත් වෙනවා. ආන්නේ එහෙම වෙනකොට ඔබට තේරෙන්න පටන් අරගනි මෙතෙන්ට එnde ඉස්සෙල්ලා මේ වැඩේම කාම වස්තු කෙරේ පිළිබඳ තෝලාරික ආත්ම භාවය කෙරේ ඔබ පිළිපැදලා තියෙනවා. ඊට පස්සේ මනෝමය ආත්ම භාව වශයෙන් ධාන වලටත් මේකම පිළිපැදලා තියෙනවා. දැන් අරූපී ආත්ම භාවයටත් ඒකම පිළිපදිනවා. මේ එන හුදකලාව විවේකය ඕලාරික ආත්ම භාවය අතහරින වෙලාවේ ආවට වැඩිය ඊටාම ගැඹුරු විවේකයක් මෙතන තියෙනවා. ගැඹුරු හුදකලාවක් මෙතන මනෝමය ආත්ම භාවය ප්‍රතික්ෂේප කරන වෙලාවේදී තිබුණට වැඩිය තද බල විවේකයක් මෙතන තියෙනවා. දැන් අරූපී ආත්ම භාවයෙන් ගැලවෙන්නේ ඒකෙත් තියෙන්නේ අර ඕලාරික ආත්ම භාවයේ මනෝමය ආත්ම භාවයේ තිබුණා වගේම විවේකයක්. නමුත් මේක අල්ලන්න නෙවෙයි භාවනා කරන්නේ. මේකත් ප්‍රතික්ෂේප කරන්නයි. මේකත් ප්‍රහාණය කරන්නයි. ප්‍රහාණය කරපුවාම මීටත් වඩා ගැඹුරු මීටත් වඩා කල්පවතින ඒ හුදකලාවකට ඒ කියන විවේකයකට ඒ කියන විශ්‍රාම ගතියකට පිරිච්ච ගතියකට යනවයි කියලා මේ එක එකක් ඉදිච්ච ගෙහෙල් ගෙඩියක පොත්ත ගලවලා මදේ ගන්නවා වගේ ගලවලා ගලවලා ගලවලා දාන්න ගියාම මෙතෙන්න මේ එන අරූපී ආත්ම භාව ප්‍රතිලාභයට එනකොට ඒ පුද්ගලයා අවස්ථාව කඩේම් දෙකක් පැල්ලයි. නීවරණ ප්‍රහාණය එවනතම මේ රූප ධානය වල තියෙන තමයි සමත සුඛය ප්‍රහාණය ඊට පස්සේ මේ අරූපී ලෝකයේ තියෙන ප්‍රහාණය ඒක එහෙම කරගෙන කරගෙන යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා මේක සංඥාවක් පමණයි. බුදුරජාණන් කියන දෙනවා අරූපීචතේ පොට්ටපාද අත්භාවෝ සංඥාමයෝ. ඉසල පොට්ටපාද කියනවනේ ආත්ම භාවය කියලා කියන්නේ අරූපී එකක් කියලා. ඒතර බුදුරජාණන් මේ වාදේ කඩන්නේ පොට්ටපාද මේ ලබාගත් අරූපී ධානය කියන්නේ අරූපී සමාධිය කියන්නේ නැත්නම් අරූපී අත්භාව ප්‍රතිලාභේ උහුදු සංඥාවක්. ඒක නිසා ඕක බූදලයට පිසින්න කරගන්නත් බෑ. හැබැයි මේ සංඥාව ශක්තිමත් මනෝමය සංඥාව අයින් කරන්න. ප්‍රතිස්ථාපනය කරන්න. මනෝමය සංඥා ශක්තිමත් ඕලාරික ආත්ම භාව පටලාවේ ප්‍රතිස්ථාපනය කරන. එකක් නිසා අනික ප්‍රතිස්ථාපනය කරන, එකක් නිසා අනික ප්‍රතිස්ථාපනය කරගෙන. ඊටාම සියුම් තැනට පැමිණීමක් තමයි ඔය අරූපී ආත්ම භාව ප්‍රතිලාභය කෙරෙහි උපේක්ෂාවෙන්. ඒක නිසා සර්වචන් වහන්සේත් එක පැත්තකට ආත්ම භාව ප්‍රතිලාභයක් බාර ගන්නවා. ආත්ම භාව ප්‍රතිලාභ මට්ටම් තුනකින් බාර ගන්නවා. ඒ නිසා බුදුරජාණන්සේ සම්පූර්ණ අනාත්ම ධර්මයක් දේශනා කරනවා කියන්නේ කී ගමන් අපි දත හපා ගන්නවා. ජීව හැපුණා වගේ අමාරුක වෙනවා. බුදුරජාණන්සේ කිසිම වාදයකට වැටලා නැහැ. ආත්ම භාවය කතා කරලත් නැහැ. අනාත්ම භාවය කතා කරලත් නැහැ. උන්වහන්සේ ක්‍රමක්‍රමයෙන් විස්තර කරන්න හදන්නේ යථා පටිපන්නස්ස වෝ සංකිලේශිකා ධම්මා පහියන්ති වෝ දානියා ධම්මා අභිවද්දිසන්ති. යම් ආකාරයට ඔබ කටයුතු කරනද සූරව දක්ෂව කරන්න කරන්න කෙලෙස් ධර්ම ප්‍රහාණය වෙනවනම් කරන්න කරන්න සුදු පාට වෝදානීය ධර්ම වැඩෙනවනම් ආන්න එච්චරයි අපිට කරන්න තියෙන්නේ මොන ක්‍රමෙන්ද ඒක කරේ කියන එක එහා පැත්තට ගියාට පස්සෙයි සාධාරණීකරණය කරන්න ඒ නිසා මේකට සමාන අර්ථකින් ලියවිච්ච මහා භාරතය ඉන්දියාවේ ප්‍රධානම පොතේ ලියලා තියෙනවා උඹ ජයගත්තට පස්සේ ජයගත්ත ක්‍රමේ සාධාරණීකරණය වෙයි මුදින් හරි ජාරිකාරි ජය ගනි. ඒ නිසා අර්ජුන්ට කියනවා නෑදෑ තේරෙම මරපන්. මරුවට පස්සේ උඹේ නීති තමයි නීතිය. නම් සරුවත් කියන ලස්සන තමයි ඉවෙනි සටනකදීවත් අසාධාරණයක් කරන්නේ නෑ සතෙක් මෙරීමක් කරන්නේ. ඔබ දිනන එකක් දිනනවා. දිනුවට පස්සේ ඔබ ක්‍රමේ සාධාරණීකරණය වෙන එක ගස මේ වනේ වන සිව්පාවටත් ගැලපෙන දෙයක්. කැලේටත් ගැලපෙන දෙයක්. පරිසරයටත් ගැලපෙන දෙයක්. නමුත් දිනුවට පස්සේ තමයි ඔබ තීරුම් අරගන්නේ බාබු පාර සාධාරණීකරණය වෙන්නේ දිනුවට පස්සේ ඒක නිසා ඒ මට්ටමටපත් වෙන්නේ නැතුව ධ්‍යාන සමාධිකරපත් වෙන්නේ නැතුව ඒක නට මේ ඕලාරික ආත්ම භාවය පිළිබඳව හතරකොන් මායින් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම සමාධියෙත් අරූපී සමාධිකරපත් වෙනකන් ඒ රූපී සමාධිය නැත්තම් රූපී ධ්‍යාන හතරේ ඉංගම් මායින් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. අරූපී ධ්‍යානයටපත් වෙන්නේ නැතුව නිවනක් දකින්නත් බෑ ඒ අනුව බලනකොටම එහෙම මේකුත් නැහැ. අරූපී ධාන නොලැබුණාට මේ අරූපී මනෝමය తত্ত্বය සංඥා ඕනම කෙනෙකුගේ හිතේ තියෙනවා. භාවනා කරන්න ඕනේ. ඒක මනුස්ස කමේ තියෙන එකක්. ඒක වෙන්කරන හඳුව ගන්න බැරි කම ප්‍රශ්නේ. වෙන්කර හඳුනාගත්තත් ඒක පාළුයි. වෙන්කර හඳුනාගත්තත් ඒක හරි නීරස ගතියක් තියෙනවා. ඒකාකාරී ගතිය. ඒ නිසා අපේ හිත ස්වභාවයෙන් ඒක ළඟට ගිහිල්ලා කරප්පන් හදාගන්නවා. ඒකට ප්‍රතිෂ්ඨ ප්‍රතික්ෂේප කරනවා. ඒ මොකද සත්පුරුෂය දැකපු නැති නිසා. ඒ මොකද සත්පුරුෂ ධර්මයක් අහලා නැති නිසා. සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැති නිසා. සත්පුරුෂ ධර්මයේ විනේනේ වෙලා නැති නිසා. ඉතින් කවදා හරි මේ පැත්තට දාගත්ත දවසේ සමහරට තේරෙනවා මේ කියන අරූපී ආත්ම භාව ප්‍රතිලාභය ওই කියන විදිහේ මහා ලොකු ගැඹුරක් නෙවෙයි විපස්සනා පැත්තෙන් බලනකොට තමන්ගේ කොහොමවත් ආයුධ මල්ලි තිබුණ එක. නමුත් පිළිගන තිබුණේ අඳුරගෙන තිබුණේ වෙන් කරගෙන තිබුණේ ඒ පිළිගෙන අඳුරගෙන වෙන් කර ගැනීම සඳහා කරන විශේෂ භාවනා කරන තව සමත භාවනා ක්‍රමී කියලා කියන්නේ සමත යානි ක්‍රමී කියලා කියන්නේ විපස්සනා යානික එක්කන සමත වශයෙන් කොටු කරලා වෙන් කරලා ඒ සඳහාම යන්නේ නැහැ නමුත් තමගේ මල්ලේ තියෙන මේ අරූපී සංඥාමේ తত্ত্বය ප්‍රයෝජනේ සලකලා වැඩ අර ගන්නවා එයා කොහොමදක් දන්නවා මේක වඩු වගේ ආයුධයක් නෙවෙයි වඩු වගේ අවසාන පල්ලි නෙවෙයි කියලා ආයුධය අවශ්‍ය වෙලාවට වැඩ ගන්නවා එහා පැත්තට යනවා ආන්නේ විදිහට මේ අරූපී ආත්ම භාවයත් තේරුම් අරගෙන අරූපී ආත්ම භාවයේ ප්‍රහාණය පිණිස ධර්ම දේශනා නොකරන නිසා යාලාර කාලාම දෙන ප්‍රතික්ෂේප කෙරෙවුවා. නැත්තම් බුදු වෙන්නේ ඉස්සලා සිද්ධාර්ථ කාලෙම ඔය අරූපී ආත්ම භාව ගැන තමයි ඒගොල්ලෝ හිතියේ. ඔත් ඒගොල්ලෝ හිතුවා ඒක අන්තිම කියලා. ඒකේ ඒකේ තියෙන අර වේශකර తත්වයේ දැක්කේ නැහැ. භවයේ ඇතුළෙම කියන එක දැක්කේ නැහැ. ඒ නිසා සිද්ධාර්ථ තාපසතුමා ඒ ආලාර කාලා මුද්‍රකාරාම් පුත්‍ර අතරේ හොඳම දක්ෂම ශිෂ්‍යයා බාටපත්. කොච්චරද කියනවනම් ඒ දෙන්නම කතා කරා අපිත් එක්ක නතර වෙලා මේ ශිෂ්‍යෝ දෙකට බෙදාගෙන අපි මේක මේ කරගෙන යන්න කියලා ඒක බොහොම ස්තුතියි මට නම්බුනාම තාන්න මාර්ග දුන්නට මම සත්‍ය සොයාගෙනම යනවායි කියලා. ඊට පස්සේ බුදු වුණාට පස්සේ කොයිලා බැලුවා මගේ මේ නෛර්යානික සීසත් ධර්මයේ අහන්න කන් ඇත්තේ කාටද? පින් ඇත්තේ කාටද කියලා. බලනකොට දැක්කේ ආලාර කාල මුද්දකාරාම පුත්තු විතරයි. දැන් කාලේට බලනවා අන්‍ය විත්‍ය අන්‍ය මිත්‍යා දෘෂ්ටිකෝ දෙන්නේ. ඒත් අවාසනාවට ඒ දෙන්න මේ ලෝකේ නැහැ. ඒ දෙන්න මිය පරලෝක ගිහිල්ලා දවසකට සහ සතියකට කලින්. ඉතින් මේ මිය පරලෝක ගියත් බුදුහාමුදුරෝ සරුවඥ නම් ගිහිල්ලා බණ කියන්න එපායි. නමුත් අවාසනාව කියන්නේ මේ අරූපී ආත්ම භාවයේ ඉඳලා මැරිලා ගියාට පස්සේ මරණ කියන්න හොඳ නැහැ. ඉතින් භව ප්‍රාප්තුණා කියන්නේ. උනාට පස්සේ උන්දලට කන්නේ නැහැ. උන්දලට ධර්මයක් අහන්න ශක්තියක් නැහැ. ඒගොල්ලෝ අයිස් පිටියට දාලා ලොක් කරා වගේ හිටියේ. ආයේ මේ ලෝකේ ගඳක් සුඳක් වදින්නේ. ඉතින් බුදුහාමුදුරන්ට බෑ ඊට පස්සේ ලං වෙන්න ඒක නිසා හිතනද මේ අරූපී ආත්ම භාවයට මනාප වෙලා මැරිලා ගියොත් බුදුන්වත් උදව් කරන්න බෑ. ඒ තරම භයානක තත්වයක්. නමුත් බුදුහාමුදුරෝ ඒකම දේශනා කරනවා අතහැරීම පිණිස. උපයපං බූමරැංගයක් වගේ. සෙල්ලම් බඩුව තමයි සෙල්ලම තියෙන විසිකිරීම. එහෙනම් නැංගුරමක් වගේ වැඩ ගන්න විසි කරලා. ඒක දන්නේ නැතුව සමහර මේ අරූපී ආත්ම භාවයේ මහා ලෝක උතුණක් කරගෙන මහා ලොකු පදක්කමක් කරගෙන උඹලට නෑනේ ඒක මට තියෙනවනේ කියලා මාන්නේ සඳහා පාවිච්චි කරනවා. සර්වඥාන්සේ දේශනා කරන්නේ ඒ ප්‍රයෝජන ගන්නවා මාන්නයක් මිස පාවිච්චි කරන්නේ ප්‍රහාණය පිටසයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකටත් වැඩිය හරි සෝචනීයයි தত্ত্বය අසිත තාපසයයි. අසිත තාපසය කියන්නේ අරූපී ආත්ම භාවය ලබාගත සිද්ධාර්ථ කෝර ඉස්ලාම මාලිකාවේදී බාරගත්තු සුද්ධෝදන රජුරගේ අග්‍ර පුරোহিතේ ඕන වෙලාවක බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් දිවි ලෝකයට යන්න පුළුවන් ගිහිල්ලා විවේක වෙලා ඉන්න පුළුවන් වෙලාවක තමයි දැක්කේ මේ පින්හැදි කුමාරයෙක් ඉපදලා තියෙනවායි කියලා මාලිගාවට ගියාට පස්සේ රජුටත් හරි සතුටු වුණා දරුවා ඉපදිච්ච ගමන් මේ වගේ මේ වැදගත්ෙක් ආවයි කියලා සුද්ධෙන් හරි ගසලා ගෑලා ගෑනෝන්ට ඉඳ දෙන්න පිරිමෙක්ම ගිහිලා ළඟට ගිහිලා කිව්වා වැඳපම් පුතේ කියලා. ඉන්දාසුමල කකුල් දෙක කැරර කියලා ගිහිලා ජටාවේ හිටියේ. ඉදොර තාපසයා පිටිපස්සේ පිටිපස්සේ ගිහිලා වැඳගෙන කුමාරගේ අංග ලක්ෂණ දිහා බලලා hina වෙන්න පටන් ගත්ත සතුටින් රජුරවණ්ඩ දක්විති රජපැටියෙක් ඉපදුණා. එහෙම නැත්නම් ගීගේ ඇතැරියොත් බුදු වෙන බව එයා දන්නා මොකද දෙතිස්මා පුරුෂ ලක්ෂණ වල ඊට පස්සේ අර කනගාටුවක් ඇවිල්ලා අඬන්න පටන් අරගත්තා. දැන් රජුරවණ්ඩ තීන් දාඩිය දැම්ම. ඇයි අදේ මේ ගෙදෙට්ට ආපු වැදගතා දරුවා දිහා බලලා අඬනවා. ඉතින් රජුරෝ දරුවා වැත්තකට බාර දීලා ඇහුවා ඔබතුමාගේ මේ විකාර හැසිරීම මොකක්ද? ඊට පස්සේ කිව්වා ඔබතුමාට හම්බෙලා තියෙන මානව වර්ගයාම ගොඩගන්න මනුස්සයට පණිවිඩයක් දෙන්න පුළුවන් උත්තරම පුරුෂත්වය. ඊගේ හිටිය සාක්විත රජ වෙන ඔබලාගේ පරම්පරාවේ කවදාකවත් ලබා ගන්න බැරි දෙයක් ලැබෙනවා. බැරි වෙලා හරි ගියේ අතහැරියොත් එයා බුදු වෙනවා. ඉතින් එහෙමනම් මෙච්චර සන්තෝෂජනක පුතික පුතියා මොකටද ඇඬුවේ? නමුත් මට මෙයා බුදු වෙනකොට ජීවත් වෙන්න බෑ. මම ඒ වෙනකොට අරූපී බ්‍රහ්මතලයක ඉපදිලා ඇස්කම් නැති මහා අන්ධකාර තැනකට වැටෙනවා. ඒක නිසා මේ බුදු වෙනකොට මම නෑ. ඉතින් මේ මිනිස්සයා මේ අමනයා මේ බ්‍රහ්මයා බ්‍රාහ්මණයා අරූපියාත්ම භාවයේ ප්‍රතික්ෂේප කරන්න දන්නවනම් මරෙන් දිසලක ප්‍රතික්ෂේප කරපා ඉවරයි. ඒකට ආයිපදෙලා මනසලෝ කරන්නේ ලැබුවා. බණහල නිවන් දකින්න පුළුවන්. ප්‍රතික්ෂේප කරන්න බෑ. අර ආරෝපී ආත්ම භාවයට තියෙන බැඳීම කොච්චරද කියන එක හොලාරිකට වැඩිය ලොකු හොඳයි. මනෝමයකට වැඩිය හොඳයි. ඒ නිසා ඒක බූදලයක් කරගෙන ඉන්නවා. එයාටම තේරෙනවා මම මැරෙන්නේ කාන්තේම අරූපී ආත්ම භාවේ. ඊළඟ උපදින්නෙත් අරූපී බ්‍රහ්ම ලෝකේ බුදු කෙනෙකුට ලං වෙන්න බෑ. කොච්චරක් ඒකට කුඩු ගහන මිනිහා කුඩට බැහි වෙනා වගේද? ස්ත්‍රී දූර්තය ස්ත්‍රීන්ට බැහි වෙන්නේ කොහොමද? සූදු කෙලින එක සූදු කෙලිට බැහි වෙන්නේ කොහොමද? ඊටත් වැඩියම අරූපී මේ අරූපී ආත්ම භාවයට බැඳුනොත් සරුවචනසේ ගන්නනකට ගන්න නැතුව කියන ඔක්කොම වඩපල්ලා බය වෙන්න එපා. හැබැයි රබර් ග්ලව් එක කතේ දාගෙන අල්ලපන්. අතින් අල්ලන්න යන්න එපා. අයින් කරන්න බලන්න අල්ලපන් කියලා. ඉතින් ඒ වගේ මේ පොට්ටපාද වරදොට තේරුම් ගත්ත මේ අරුමී ආත්ම භාවයේ බුදුහාමුදුරුවෝ නිර්වචනය කරනවා. නිර්වචනය කරන්නේ මොකටද? අරූපිස්සපිකෝ අහං පොට්ටපාද අත්බව පටලාබස පහානාය ධම්මං දේසේ. මේසා ගැඹුරු නැත්නම් ඕලාරික ආත්ම භාවයක් දුරුවන් කරන තරම් සමත් වූ මනෝමය ආත්ම භාවයක් තරම් දෙයක් දුරුවන් කරන සමත් වූ මේ ඕලාරික ආත්ම භාවයත් එළඹ වාසය කරන අතර ඒක ප්‍රහාණය පිණිසයි මම ධර්ම දේශනා කරන්න කියලා පොට්ටපාදට පොට්ටපාද දීපු පාර දිගේම විස්තර කරලා දෙනවා මේ සංඥාව කියන එක තමයි අපි මේ ලෝකේ නාස්ලනුවක් දාගත්ත මීහරකෙක් කරගෙන යනවා වගේ මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කවදද එන්නේ ඉරිදද එන්නේ කියලා කරෝ අපි හිතන්නේ මේ සංඥා ඔක්කොම ඇත්ත කියලා. ඉනිසා බුදුරජාණන් දෙන උඹලෝ ඇත්තයි කියන මේ කාමක ලෝකේ බලපල්ලා ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද මේවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන මත ඉඳගෙන මේ භෞතික විද්‍යාවක් අපේ පොඩි දරුවන්ට පචව ගන්නන්නේ විශ්වවිද්‍යාල වලට ඇරලා නමුත් ඒක විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපන්න ඔප්පු කරන්න මොකද මේ තියෙන දේ එතන නැහැ. පේන දේ නෙවෙයි තියෙන්නේ. තියෙන දේ නෙවෙයි පේන්නේ කියනකොට PhD එකක් දෙනවා. අර ගිය ඉස්කෝලේ ගිය එක සම්පූර්ණ පචය උගන්වන එක තමයි කරන්නේ. බුදුරජාණන් කියනවා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන එක සංඥාවක්. ওই සංඥාව ස්ථිරයි, නිට්ටයයි, සුඛයි, සුබයි කියනකොට තමයි උඹලා ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන මේ පවුඩක් රස කරගන්නේ. තියෙන දේ පේනුනට පොට්ටෙක් වගේ හිටමන් කියලා කියනවා. ওই චීන දේ ඇහුනට උඹ බීරෙක් වගේ හිටපන්. එකක් කනකට ගන්න එපා. මේ ඔක්කොම මායාව. මේ ඔක්කොම උඹව මේකට අල්ලලා බැඳගන්න මේ වෙනුවට අවකාශය පෙන්වන්න නැති වෙන්න විවිධ හැඩතල වලින් විවිධ වර්ණ වලින් දේවල් පෙනී සිටිනවා. ඒ පුරුෂයෙකුට ස්ත්‍රී රූපයක් තරම් සිත් ඇත බැඳ ගන්න සුළු වෙන මොකක්වත් නැහැ. ස්ත්‍රියට පුරුෂ රූපයක් තරම් සිත් ඇත බැඳ ගන්න සුළු මොකක්වත් නැහැ. මෙතන තියෙන්නේ ස්ත්‍රී සංඥාව. ඒ නිසා රබර් වලින් හදලා විකුණන ස්ත්‍රියව සංඥාවට මිනිස්සු සල්ලි දීලා ගෙනියනවා. පාවිච්චි කරනවා. දැන් තියෙන ඕනම මැෂින් එකක් සයිබර් සිස්ටම් එකේ උඹට ඕන ඕන එකක් ගන්න පුළුවන් රබර් වලින් රබර් වලින් ප්ලාස්ටික් වලින් ප්ලාස්ටික් වලින් ඒ සල්ලි ගවන්න ඕනේ නැහැ. ඉන්නේ තියාගෙන ඉන්න පුළුවන්. දැන් සංඥාව කරුවලට දෙල්ලමට කරුවල වෙන්නත් එපායි. කරුවලට ගියාට පස්සේ සංඥාවල් මාරුවක් විතරයි තියෙන්නේ. ඉතින් මේක කොච්චර අපි ඊර්ෂ්‍යා කරනවද? කොච්චරක් අරක ලොකුයි මේක පුංචි කියලා නියම ගන්නවද? ඒත් මේක මේ ඕලාරික ආත්ම භාවයේ සංඥාවක් බව දන්නවනම් සංඥා නැතු වෙන්නත් බෑනේ. අත් දෙයනේ මුළු ලෝකෙම ඉන්න ඔක්කොම මේක ස්ථිර කරගෙන ඉන්න සම්බත් ස්ථිර කරනවා වගේ හිටපන්. හැබැයි දැක්කර නොදැක්කා වගේ හිටපන්. ඇහුණට නෑ වුණා වගේ හිටපන්. දැනුණට නොදැනුණා වගේ හිටපන්. තේරුණාට මොට්ටෙක් වගේ මේ මෝඩෙක් වගේ හිටපන්. ඔහිට වෙදී අනුකම්පාව බුදුහාමරට දෙන්න බෑනේ. ඊට පස්සේ දැන් තියෙන ගාය තමයි උන තමයි මේ මනෝමය ආත්ම භාවය පටලාභය ආපුවම මං එන්න පටන් ගන්නවා. මට ආසවල් ධානය තියෙනවා. මට ආනාපාන ධානය විතරක් නෙවෙයි මට කසිනෝලිමු ධානය තියෙනවා. මට මේ 40ම ධානය තියෙනවා. ඕගොල්ලන්ට නෑ නේ. ඕගොල්ලෝ 39 කනේ තියෙන්නේ. ඕගොල්ලෝ 38 කනේ තියෙන්නේ. නැත්නම් ඕගොල්ලන්ට ධානය නෑනේ කියලා ඇඟිලි දික් කරගන්න හදනවා. ඉතින් බුදුරජාණන්සේ මේක මේ රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ හොදලා දෙන්න මිසක් අයිසට දීප එක නෙවෙයිනේ මේ ඕලාරිකාත්ම භාවය පටලාභය කියන්නේ හෝ මනෝමය. ඊට පස්සේ ඒක තියෙනකන් යන්න බෑනේ අරූපීයාත්ම භාවයට. ඊට පස්සේ අරූපීයාත්ම භාවයට ගියාට පස්සෙත් ඒක මුදේට පිසි කරන කෙලපිඩක් වගේ සූපු කරලා විසි කරන එකනේ තියෙන්නේ. ඒක දන්නේ නැතුව මේ ආගම මේ ඕලාරිකාත්ම භාවයකින් කටේ ලාභයි බාලයි පහත් මට්ටමේ ඊට වැඩිය හොඳයි මනෝමය කියලා හදා ගන්නවා. ඊට වැඩිය හොඳයි අරූපී කියලා හිතා ගන්න මේ සංඥාවට රෙදි අඳන හැටි. සංඥාට ආලවට්ටම් කරන හැටි සරුවත් chance සඳහන් කරනවා උපදින සංඥාව නෙවෙයි පොට්ටපාද මැරෙන්නේ. සංඥාව ඒ තාක් ඒ සාං ඉක්මනට උපදිච්ච එක මැරණකම් අතින්නේ නැහැ. ඒකට නෙමෙයි අපි ಜಾති ભેද, ආගම් ભેද, නිකාය ભેද, ඥාන පිරිමි ભેද, සුද්ධා, කල්ලා, බටහිර ආශා කර කියලා ભેද හදාගෙන එකිනෙකා උණුනුණු කොටාගෙන මරාගෙන තෝතෝ වරපල කියලා සඳහන් කරන්නේ මේ හුදු මනසි මායාවක් බව දන්නේ නැති නිසා අපිට කවදාකවත් මානසික ප්‍රകൃතිය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අපිට මේව ලබා ගන්නත් අවුරුදු 100මදි. ලබා ගන්න කලබල වෙන්නේත් 100කින් එකටත් වැඩි එකනේ. අඩු එකනේ. බොහෝ දෙනා ඕලාරික ආත්ම භාවයෙන් ඉපදිලා ඕලාරික ආත්ම භාවයෙන් ඉඳලා ඕලාරිකව මැරිලා. කලාතුක කෙනෙක් මනෝමය ආත්ම භාවයට කොට වෙනවා නැත්නම් අරූපී ලෝකයකට. මේ අනිරාමිෂ ලෝකයකට. ඊට පස්සේ ඊටාම කලාතුරකින් පිටසක් අරූපී ලෝකයකට ගොඩ වෙනවා. නමුත් මේ ගොඩ වෙන ගොඩ වෙන එක නා తත්‍ර తත්‍රාබිනන්දති. එතන එතන අභිනන්දනය කරන්න හදනකොට ඕලාරික ආත්ම භාවයේ බැඳුනත් පටලැවුනත් ඒහා සමාන ආධිනව රාශියක් තියෙනවා මනෝමය ආත්ම භාවයේ පටලවා ගන්න. ඒහා සමාන ආධිනව රාශියක් තියෙනවා අරූපී ආත්ම භාවයේ පටලවා ගන්න. නමුත් ඕලාරික ආත්ම භාවයට පත්වෙච්ච එක නා මනෝමය ආත්ම භාවයකට ප්‍රාර්ථනා කිරීම හොඳ දෙයක්. මොකද ඒ හරහා යම් ප්‍රමාණයක් සංකලිෂ්ඨ ධර්ම අයින් කරන්න පුළුවන් වෝදානීය ධර්ම ලං කරගන්න පුළුවන් එළඹ වාසය කරන්න. හැබැයි ආ හොඳටම දැනගන්න ඕනේ මේ මේ ලබා ගත්තා වූ මනෝමය ආත්ම භාවයේ ආඩම්බර වීම සඳහා නෙවෙයි ලබා ගත්තේ ඕලාරික ආත්ම භාව ප්‍රතිස්ථාපනය සඳහා පමණයි. මේට වැඩිය හොඳ එකක් තියෙනවා. ඒකත් ලබා ගන්න මහන්සි වෙන්න නමුත් ඒක ලබා ගත්තත් ඒක උපාධි කෝට්ටයක් කරගන්න යන්න එපා. ඒක පදක්කමක් කරගන්න යන්න එපා. ඒක මනෝමය ආත්ම භාව ප්‍රතිස්ථාපනය කිරීමටයි යන්නේ. ඊට පස්සේ මේ අරූපී ආත්ම භාවයත් ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ. මේ ප්‍රතිස්ථාපනය කිරීමේ කලාව බුදුජානන්සේ අරූප ධානය පෙන්වන්නට පේනවා. ඔබ ඉස්ලාම රූපී රූපී කොටස් වල නැතම් වායෝ ධාතෙන් තපොත් පරිවි ධාතුයි අභාවේ බැලීම තමයි ආකාසානං ඡායතන කියන්නේ හිස්තන. රූප නැහැ. ඒක හිස්තනකට යනවා. නමුත් හිස්තැන්න ගියාම හරි කම්මැලි හරි නීරසයි ඉන්න හිත දෙන්නේ නැහැ කුඩු කුඩල කොට උඩ තිබ්බා වගේ. ඉතින් යටින් කුයි කුයි ගන්න පටන් ගන්නවා දැන් මම මොකද කරන්නේ මේකට ඊයේත් ආවනේ දැනුත් ආවනේ දැන් මම මොකද කරන්නේ කියලා ඒ යටින් තියෙන විඥානයේ මේ නැතිකමට වැඩිය ඇතිකමට අපි ඔසෝලා දාන හැටි. දුවගෙන ගිහිල්ලා වෙන මොනවා හරි කරපන් කියන හැටි. බලන්න නම් අර හිස්තන හොඳට හුරු කරලා හිස්තනටපත් වුණා මේකට අකමැත්තක් හිස්තනත් එක්කම යටින් ඉන්න පටන් ගන්නවා. ඒ තමයි විඥානයේ කෘත්‍යය නැති භාවයේ සහ ඇති භාවයට දෙකට බෙදලා ඉබේම ඇති භාවයට අදිනවා මේ තමයි විඥානයේ පරම කෘත්‍යය. ඉතින් ඕලාරිකා මේ ආකාසානංචායතන ඉපයුවත් විඥානයේ පිටිපස්සේ ඉන්න කුළුවන්නවා ඔයිට වැඩි හොඳයි රූප පේනවා නම් ඔයිට හොඳයි සද්ද ඇහෙනවා නම් ගන්ධ රස බලනවා නම් කියලා මොනවාරි ආස්තිකත්වයට බන්ධන ගතිය ව්‍යාපාර කරන ගත්තමයි සංස්කරණයේ සංස්කාර කියලා කියන්නේ නිසා විඥානේ ඒ වෙලාවට සංස්කාර හරහා තමන්ට ප්‍රතිෂ්ඨාවක් ලබා ගන්නවා මේ විවේක වෙච්ච මනස ආකාසානංචායතන තහිස්තන්ට ගිය මනසට මොනම හරි ඥාචෝ ගැන හරි හිතනවා. ලාභ සත්කාර ගැන හරි හිතනවා. නොමරෙන්න හරි හිතනවා. ලැජ්ජ නොවෙන්න, නිඳා නොවෙන්න හරි හිතනවා. අනුන්ට උදව් කිරීමක් ගැන හිතනවා. নানা ප්‍රකාර ව්‍යාපාර ව්‍යාපෘති එන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරය හිතනවා දැන් මම හරීම සමාජශීලීනේ. හරි පුලුල් මනසක් නේ. ඒක නිසා මම දැන් වෙනතරදී බොහොම ලොකු දෙයක් කියලා අර කොහෙදෝ යන ව්‍යාපෘති වලට අහු වෙනවා. මේ සංඛා සංස්කාර හරහා විඥානයක් පණ ලබන හැටි දන්නේ ඒ නිසා මෙතෙන්ද ගිහිල්ලත් එනත්තම් මේ ආකාසානංචායතන හා සමාන ආස්වාස් ප්‍රසවාසයෙන් තොර රූප ධර්මයෙන් තැනට ගිහිලා මෙතන ඉඳ රුස්සන් නැති ගතිය නුරුස්නා ගතිය අසහනකාරී ගතිය විඥානයේ මායාවක් බව තේරුම් ගන්න නම් ආකාසානංචාතට යටින් තියෙන විඥානයේ මායාව මේ විඥානයේ ෂටගති මායාකාරී ගති චපල ගති වංචනික ගති අවබෝධ කරනවා කියන එක ආකාසානංචාතට යටින් තියෙන විඥානංචාතන සිද්ධ ඒක කරන්න තමයි විඥානයේ අන්තිම අකමැති මැජික් කාර්යය කැමති නැහැ මැජික් ට්‍රික්ස් දැනගන්නවා. එයා කැමති මැජික් ෂෝ එක බලනවට ඉස්සරහින් ඉඳලා. පිටිපස්සෙන් ගිහලා මැජික් ෂෝ එක බලනවට එයා කැමති නැහැ. බුදුජානනාංශය අපිට ඉස්සලා ඉස්සරහින් පෙන්නලා එමීට පිටිපස්සෙන් කියලා කියන ඕන බලපෑ ඔක මැජික් කියන්නේ උඹේ අමනකමට රැවටිලි ටිකක් තියෙන. එදාට මැජික් කාර්යය උලම් බහින. ඉතින් අපිට පේන්නේ මම නැති වෙනවා වගේ එහෙම නැත්නම් මගේ මාන්නේ නැති වෙනවා වගේ මට තෘෂ්ණා කරන දෙයක් නැති වෙනවා වගේ විඥාන ඡායතනෙ අගේ කරන්න බැරි යමක් කමක් ඉල්ලන මේ හිත. ඉස්තන අපිට පේන්නේ පරාජිතයක්. ඉස්තන පේන්නේ බංකොලොත් බවක් වගේ. ඒ නිසා ආකාසානංචායතන යට ওই ගිනි පුපුර තියෙනවා. ආන්න ඒක දැනගැනීම සඳහා මේ විඥානංචායතනයක් යට වැඩ කරනවා. එයා මේ ආස්තික නාස්තික දෙක දෙකට බෙදලා ආස්තිකත්වයට හිත ඉතේ බන්ධන ගතියයි තියෙන්නේ මේකට හෙන්චය වශයෙන් වැඩ කරන්නේ සංස්කරණය සකස් කිරීම මෙන්න මේ සකස් කිරීම මේ වෙලාවට පහළ වෙන්නේ චේතනා ප්‍රකල්පනා සහ අනුසේ වශයෙන් නිසා චේතනා පහළ නොකර ඉන්න ප්‍රකල්පනා පහළ නොකර ඉන්න ඒකට අනුසයයි මේ වැඩ කරන්න කියලා දැකලා අනුසයට සරව පූර්ව එළියට එන්න වගේ එන්න දෙන්න කටයුතු කරන්න නම් ඒ ආකේනාට විපස්සනා පිළිබඳව සුවිශේෂී දැනුමක් අවශ්‍යයි. අඩු ගන්න විඥාන චෛතන යන්න හරි. ඊට පස්සේ ඒක ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ මොකද්ද? තමන් ආසා භාවනා කරන්න ගිහිලා අර හිස්තැනටත් යනවා. හොඳටම දන්නවා ආශස් ප්‍රසස්සේ නැයි කියලා. ඔය ටික වෙලා ගියාට පස්සේ ආශස් ප්‍රසස්සේ පේන්න පටන් අර ගන්නවා. එතකොට මේ පැත්තෙන් හිස්තන තියෙනවා මේ පැත්තෙන් ඕනනම් ආනාපාන තියෙනවා. මේ පැත්තේ හිස්තන තියෙනවා මේ පැත්තෙන් ශබ්ද ඇහෙනවා. මේ පැත්තේ හිස්තන තියෙනවා මේ පැත්තෙන් කාය වේදනා දැනෙනවා. මේ පැත්තේ හිස්තන තියෙනවා මේ පැත්තෙන් වේද මේ හිතවිලි එනවා. ඉතින් එතකොට අපම තමන්න තේරෙන පටන් අර ගන්නවන හිස්තනට වැඩිය අර නපුරුදු දීගට වැඩිය පුරුදු පුරුදු කණවැන්දුම හොඳයි කියෝ වගේ අර කුණු කන්දලට හිත ඇදිලා නැහැ. හිස්තන පාවා දීලා අර කම්පන චංචලට හිත ඇදිලා ඒක වදයක්. කරදරයක් ඒත් ඇදිලා නැහැටි දැකලා මට පුළුවන්ද මේ පැත්තකට වෙලා ක්‍රමයෙන් නොපෙනියන හිස්තනක් මේ පැත්තෙන් ක්‍රමයෙන් පායාගෙන එන මේ වේදනා හිතවිලි සද්ද සහ ආනාපානයත් කියන දෙකට සමහිතපත් කරා දෙකේ එකටකත් හිත පීඩා ගන්න නැතුව ඉන්න ආන්නේ මට්ටමට ගියාට පස්සේ යෝගාවචරගේ කය තියෙන බවට ඕනතරම් සංඥාවල් තියෙනවා හැබැයි සියල්ල ඉවසිය හැකි දේවල් කොච්චර දෝ හිතවිලි පහල වෙන ඔක්කොම හිතන දේවල් නෙවෙයි හිතෙන දේවල් සද්ද ලක්ෂයක් ඇහෙනවා. හැබැයි මට නෙමෙයි ආනන්දනය කරන්නේ. ඒ අතරමැද හොඳට තලතුණකමේ නැත්නම් සමතුලිත මනසින් බැලුවොත් අර විවේකයක් මේ පැත්තකටලා ඉන්නවා. ඒ විවේකයේ සාමයේ කරදර අතර කවදාකවත් ගැටුමක් නැහැ. හැබැයි අර තර්ක මනස කියන කොයිද විවේකයේ තියෙන තර කරදර තියෙන්න පුළුවන්. කරදර තියෙන කොයිද විවේකයක් තියෙන්න පුළුවන් කියලා මේ චිත්‍රයයි කැන්වස් එකයි දෙක බලා ගන්න බැරි අමාරුයි. චිත්‍රය හරහා බැලුවොත් චිත්‍රය ඇඳලා තියෙන කන්වසක පේනවනේ. ඒ වගේ බැලුවොත් වෙනව මොන කරදරේ තිබ්බත් ඔය කරදරේ යටටට්ටුවේ ඒ විවේකයේ මත තමයි ඔය සීරු කරදර තියෙන්නේ. අපි හිත කරදරවලට බුදුම ආසක්. අපි හිත කරදර අනුව තමයි අඳුරගන්නේ. මම අසවලා කියලා අඳුරගන්නේ කරදර. නමුත් අපි ඔක්කොටම පොදු දේ තමයි ඒ යට තියෙන විවේකය. නමුත් විවේක හරි නීරසයි. සිද්ධි බහුල නැහැ. ඒකාකාරී. ඒක නිසා අපිට 100 100ක් විවේකේ ඉන්නත් බෑ. මේන කරදරව නෑ කියන්නත් බෑ. නිසා බුදුරජාණන් වහන්සේ සුවිශේෂී උපක්‍රමය තමයි මේ විවේකයටත් මේ මතුවෙන පුංචි කරදර වලටත් සමහිත දාපන් සැපට දුකට සමහිත ලාභයට අලාභයට සමහිත නින්දාට ප්‍රශංසාට සමහිත යසසට ආයසට සමහිත ඉතින් මේ දෙක ඒ ලාභයටත් පාඩුවටත් සමහිතයි වේදනාවටයි සුඛේතයි සමහිතයි කිව්වම අපි හිතන්නේ ඒක නෝන්ජල්කමක් කියලා. මෝඩකමක් කියලා. එතන අඥාන උපේක්ෂාවක් කියලා. නමුත් බුදු දහමෙන් පෙන්වන මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවීම මේ කාම ලෝකයේ ගත කරන ගමන් ඕලාරික ආත්ම භාවින්දදී කොහොමඩක්වත් කරන්න බෑ. ඒක නිකන් කුස්සියකට ගිහිල්ලා මොලේ ඔපරේෂන් එකක් කරන්න හදනවා. අධිචුනාට කලබලුනාට කුස්සියක හෝ පක්කුස්සියක බෑ මොලේ ඔපරේෂන් කරන්න. ඒකට යන්න ඕනේ තියටර් එකකට. තියටර් එකට ගියාට පස්සේ ඔය කරදර වල නැතිවීමක් වෙන්නේ නැහැ. ළඟ විවේකයේ තියෙන බව තේරුම් ගන්න බව හැබෑව. ඊට පස්සේ කවදද පුළුවන් වෙන්නේ යෝගාවචරයට මේ විවේකයටයි මේ වරින් වර වෙන හිතවිල්ලකට මේ වේදනාවකට මේ සද්දයකට කිපෙන්නේ නැතුව හිත කරදර ගන්න නැතුව දෙකට සමහිත දෙන්න පුරුදු වුණාට පස්සේ ඒ යෝගාචරය කුප්පන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි තව කාටවත්. දැන් ඔබ කුප්පනවා මම ඔබට වේදනාවක් දීලා කිව්වට මම මොනවද ඇති මම ප්‍රශ්නයක් නැහැ වේදනාවක් කාට පස්සේ මම වේදනාව බව දන්නවා. වේදනාව වෙලා ආත්‍යන විවේකෙත් නේ. එයා ඉන්නේ ඉස්සලත් විවේකේ ගියාට පස්සෙත් විවේකේ. සද්දයක් ඇවිල්ලා උඹ කුප්පන හොඳයි. සද්දේ ඉස්සලත් මං ඉන්නේ විවේකේ. කුප්පවට පස්සෙත් යන්නේ විවේකෙත් නා. විතර මොකොත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි හිතවිල්ලක් ඇවිල්ලා විකදිනවා. යෝගාචර දන්නවා කැරෙන්ඩ ඉස්සලත් විවේකේ. හිතවිල්ලෙන් ගැටලා ආයතනේ විවේකෙට නා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආන් මේ විදිහට මේ දෙකට සමහිත දැමීම සදාචාරවාදියාට gadu වෙන දෙයක්. අත්කිලමතාන යෝගේ ඉන්න එක කවදාක සමාව දෙන්න නැති එකක්. සුඛභෝගීත්‍රණය කරන කරණක් බෑ. නමුත් සරුවචනාංශයේ මේ අරූපී ආත්ම වාහ ප්‍රතිලාභයත් උගන්නලා ඒකම මිදෙන්ට යනකොට මේ විඥානං ඡායතන ඉක්මවලා ආකින්චඤ්ඤායතනට යනවා කිසිත් නැති. කිසිත් කියලා කියන්නේ කිසිත් ප්‍රතික්‍රියා නැති. කිසිත් කෙලසීමක් නැති. දේවල් තියෙනවා කෙලසෙන්න දේවල් ඕන තරම් තියෙනවා. හැබැයි දැක්කට නොදැක්කා වගේ ඉන්නවා. අහුනට නැහැ වුණා වගේ ඉන්නවා. දැනුණට නොදන්නා වගේ හිතනවා. කල්පනාවල් පහනුනට මොඩෙක් වගේ ඉන්නවා. එතකොට ඒව ඇලෙන ගතිය නැති වෙලා. ඒ වගේ අපේ තියෙන අයලා පටල වෙන ගතිය තෙතපාන් කැලලක තමයි වාතයේ තියෙන දූවිලි රඳාපවතින පුස් රඳාපවතින පුස්කන්. තෝස්කල තිබ්බට පස්සේ වාතයේ දූවිලි නැතිකම නෙමෙයි ප්‍රශ්නේ. විචිබීජන තියෙන නෙමෙයි ප්‍රශ්න මොකද තෙතපාන් කැලල තරම් පුස්කන් නැහැ. ඒ නිසා තපස කියලා කියන්නේ පාන් ටෝස්ට් කරන එකම තමයි. ටෝස්ට් කරලා තියාගන්න කෙලස් තියෙනවා. අල්ලපු ගෙදරක් තියෙනවා. ගමන් ළඟට තැවිලා ආර්දන පත්‍රත් බලනවා. දැක්කේ නැතු වගේ. ඇහුවේ නැතු වගේ. ඉතින් ඒකට දොස් කියන්නේ සමාජයේ යක්ෂයාට මොනවා කියලාවත් දන්නේ බීරියලියට වේනා ගායනා කරා වගේ කිසිම කැක්කමක් නැහැ කිසිම හැඟීමක් නැහැ ආගමික හැඟීමක් නැහැ ජාතික හැඟීමක් නැහැ ඉතින් හැඟීම තියෙන මිනිස්සු උපුරනවා දඟලනවා කහිනවා අමාරු වැඩනවා ඔකේ මනන්ද සාංශ ඉන්න කාලේ පණ්ඩිත සාංශට ප්‍රශ්නමක් ඇරියලු සාංශ අසවල් තන මෙහි මේ ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒ මිනිස්සු මෙහෙම කලහ කරගන්න. පඬිසෙවලු ඒ නමල කලහ කරගන්න ප්‍රශ්න ඇති යන තියෙනවා. ඒ කේන්ද්‍රික ගන්න ලෙඩක් හින්දා ওই නම කේන්ද්‍රික ගන්න මොකද කියලා. ওই නම ලෙඩ නැහැ. ඒ මම මේ මම බේර ගන්න ඒක. අපි මේ අනුන්ගේ සීනිනේ කිරන්නේ. අපිට පුළුවන් හරියවත් කරන්නේ නැතුව අල්ලපු ගෙදර ප්‍රශ්න විසඳන්න හදනවා. දේශපාලන ආර්ථික ප්‍රශ්න. ඒ අපේ ගෙදර බංකොලොත් බව. තමන්ගේ ප්‍රශ්නකට විසඳ ගන්න බැරි. ප්‍රශ්නයක් ආවම දැක්කට නැදක් වගේ ඉන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ එතනම තමයි. නැහුණට නැහුණා වගේ බෑ ඇහුණට නැහුණා වගේ කියලා හිතියට නොසලකා හැරලා නෙමෙයි සියල්ලම දන්නවා. ඒ වෙන දේ මුලැමැදාග තේරම දන්නවා. කලබලකාරයව අයින් වෙන්න ඕනේ වැඩ පටන් ගන්න. කෙනෙකුට කලන්ත උනාට පස්සේ සෙනග වට කරගත්තොත් එහෙම කන පයින්න ගන්න එළවෙන එකයි තියෙන්නේ මම ලෙඩට හොස්ම වදින්න ඕනේ. දැන් කරන්නේ මොකද්ද? පළවෙනි බෝම්බේ ගහපු ගමන් සෙනග රැස් වෙනවා. දෙවෙනි බෝම්බේ ගහපුවම තේරම ඉවරයි. ඒකනේ දැන් යන ටැක්ටික් එකනේ. මේ පොලිසියෙන් කියන්නේ මොකද්ද බෝම්බ ගහපන් ඵලයන් ලෑන්නේ කියලා බලන්න රේවට ගලක් ගහන්න බෑ හිලව රැස් වෙනවද කියලා බලන්න කවදාකවත් නෑ උන් ගත්ත ගත්තත් නන්නත් අර ඊට පස්සේ එකයි නිමරනවා මරන්න පුළුවන් නේ මහේ කාට මොකද උනේ කියලා උන්ට ගොටි කාපේ කමකට රැස්සොත් රැල්ලටම දෙන්න පුළුවන් අම්මනයි මිනිස්සු කියන જાතිය. ඊතර තමන්ගේ බැරිකමට තමයි ওই අනුන්ගේ සැප හොයන්න දඟලන්නේ අනුගේ සැප වෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකට ඉතල තමන් සැප විඳලා. ආන්නේ විදිහට මේ අරූපී ආත්ම භාවයේ ආකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ ඒ විදිහට ගණන් නොගෙන අඩුවයි පරිේශන මට්ටමේ ඉන්න පුළුවන් නම් ඊට පස්සේ ආ එකඟ වෙනවා නේව සංඥා නා සංඥා. ඒක වරින් වර සංඥා තියෙනවා. වරින් වර සංඥා නැහැ. ඉතින් මේවා සංඥානේ. ඉතින් මොකට ඒකට gadu ගන්නේ? සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති සංඥා තිබුණා කියලා ආඩම්බරයකුත් නැහැ. නැති උනා කියලා සුද්ධවන්තකමක් කියන්නේ යන්නේත් නැහැ. ආකාශේ බලාකුළු තිබුණයි කියලා. ආකාශයට නම්බුවක් නැහැ. බලාකුළු නැහැයි කියලා ඇත්තෙත් නැහැ. ඉතින් බලාකුළු කියන්නේ වෙන එකක්, ආකාශය කියන්නේ වෙන එකක්, ඒ වගේම තමන්ගේ විවේකයේ කියන්නේ වෙන එකක්, සංඥා කියන්නේ වෙන එකක්. සංඥායි ලබන නාටකවල නටලා ගියහමකෝ මේ එන සංඥාව වෙන යන්නේ. ආන්නේ විදිහට ඒ සංඥා සංඥා වශයෙන් දැක්කට පස්සේ නේව සංඥා නා සංඥායතනෙ කියලා කියන්නේ සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැත්තා. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒකේ තාම තියෙනවා මේ භවයේ ගත ගම ගමන් කරන ගතියක් අපි ඉස්සරහට අරුම්කම් දෙන්න ඕනේ පොට්ටපාද සූත්‍රය අනුව සර්වඥන්සේ කොහොමද මේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභයත් ප්‍රහාණය කරාට පස්සේ ක්‍රමයෙන් ඒ සියලු උපදී සියලු අනුසය ආශය අයින් කරගෙන මෙතෙන් යනකොට හරි ලේසි මිත්‍යා දෘෂ්ටි නැත්තම් ඊට ටික සුද්ධ කරන්න ඒ නිසා ආලාර කාලාර උද්දකාරාම පුත්‍ර හිටියානම් බුදුන්සේක පළවෙනි ධර්ම දේශනාවේදීම දෑයන වැඩ කොටසක් කරගන්නේ. නමුත් ඒත් කලින් මැරිච්ච නිසා කරගන්න බැරි වුණා. නමුත් බුදුන්සේ අගය කරලා තියෙනවා. නමුත් මේ සූත්‍රයේදී කියනවා අගේ කරන්නේ ඒ අරූපී ආත්ම භාවය උපේලා ප්‍රතිලාභයක් ලැබලා ප්‍රහාණය කරන්නයි. ඒක නිසා ඉස්සල්ලා ඒක උපයන්න ඕනේ. උපයනකොටම දැනගන්න මේ උපයන්නේ ප්‍රහාණය කරන්නයි. ඉතින් මේක එක මිනිසෙකුට කරන්න අමාරුයි. මේ ප්‍රහාණය කිරීම පිණිස උපයනවා කියන එක හරිමමයි. ඒකට උපයන්න ධෛර්යයක් එන්නේ. උපයන්න ධෛර්යයක් එන්නේ ඒක උපවදි ලෝගුවක් කරගන්න පුළුවන් නම් විතරයි. පදක්කමක් කරගන්න පුළුවන්. ඒ නිසා ආගම නෝ ලොකු පදක්කම් කරලා අපිට පලන් ගන්නවා. මේ අපේ ලොකු මාන්නකාරකම් නේද? නමුත් ඒව උපයවුවට පස්සේ උදේ පාන්දර එන කුණු කෙල පිටක් වගේ අයින් කරනවා කියන එක ආගමට තේරෙන්නේ නැහැ. ධර්මයට තේරෙනවා. ධර්මිතාමේ කාර්ශකලා තියෙනවා. ඒ නිසා දැන්ට මේ කරගෙන යන වැඩවලට මේ ඉදිරිපත් කර කරුණු තමන්ට ආත්ම විශ්වාසයෙන් යුතු ඉදිරියට යන්න ශක්තියක් ධෛර්යයක් බලයටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාට සනසීම උදා වේවා කියලා පාත්. දැන් අපි මෙහිදී දැන් චාරිත්‍රාක් විදිහට බණ ඉගෙනුනට පස්සේ මේ බ්‍රහස්පතින්ද විතරක් ඒ ආසනෙ මීටින් අපි ධර්ම සාකච්ඡාවට පෙළඹෙනවා. ඉතින් කාට හරි මේ ඉදිරිපත් කරපු ධර්ම දේශනා මතින් හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය මතින් හෝ ඉදිරිපත් කරොත් හොඳයි කියලා ප්‍රශ්න ප්‍රකාශන ධර්ම මාතෘකා තියෙනවා සුදුසුයි කියලා හිතන එක මේක අවස්ථාව කරගන්නයි කියලා මම කරුණාවෙන් ධර්ම සාකච්ඡාක නාමයෙන් ඉල්ලයි. ආනාපානසති ආවදාව ගාරිනනකොට නේද? කුල්ලනවා දෙනවා පිට වෙනවා දැනෙන්නේ නැතුව යනවා. කොහොමද වෙනස් වෙවි? මොකයි දැනෙන්නේ? පස්සේ ඉතත් කරනවා කියනම එහෙත්ම උස්ම ඇතුල් වීම නොමැතිව කාලයක් තියෙනවා. පිටවෙන එක දැනෙනවා ඇතුල් වෙන්න තියෙන්නේ හොයාගන්න බෑ. එහෙම තත්ත්වයක් අවස්ථාවක් ආවම ඊළඟට කල්පනා කරනවා මේ මම ජීවිත මොකද වෙන්නේ? ඉස්පස්. කඩෙන්නේ නැහැ කියලා හැදීමක් වෙනවා. ඒ ඒ තත්ත්වයට ඉස්කලාව කියනවා විනාඩි දෙක තුනක් ගියාට පස්සේ තමයි හුස්ම වැටෙන බවක් හම්බෙන්නේ. ස්වාමීන් වහන්සේ මොකක්ද එන්නේ? ඒ ඒ தත්ත්වයේ වෙනස් කර යුතු දෙයක්ද එහෙම නැත්නම් ඒ தත්ත්වයේ විකට දහස් කරගෙන යන්නේ. මම කැමති ප්‍රශ්නයක් අහන්න. සතිය තියෙනවා. සතියට හුස්ම තියෙනවා අහු වෙනවා. සතිය තියෙනවා හුස්ම තියෙනවා සතිය තියෙන බව දන්නවා හුස්ම තියෙන බව දන්නවා. ඊට පස්සේ තියෙන වෙලාව සතිය තියෙනවා හුස්ම නැහැ හුස්ම නැති බව දන්නවා. එතකොට හුස්ම තියෙන බව දන්න සතියට වඩා හොඳ එක නැත්නම් හුස්ම නැති බව දන්න සතියද? මේක සතිය වඩා හොඳ එකද? මේ තියෙනකොට පේනවා කියන එක නෙවෙයි වැඩේ. මේක නෑ නැති බව දැනගෙන මේක දිහා තාමත් හිත පවත්වන්න පුළුවන් නොසලී පවත්වන්න පුළුවන් සතිය පවත්වන්න පුළුවන් නම් ඒක උත්කෘෂ්ඨ සතිය. ඒක නිසා ආස්පස්වාසේ පේ නැති වෙලාවේදී පවතින සතිය ශ්‍රේෂ්ඨයි. එතකොට එහෙමනම් මොකද්ද ප්‍රශ්නේ? මම මේ කියන එක පිළිගන්න ලෑස්ති නම් මොකද්ද ප්‍රශ්නේ? ඒ විදියටම සතිය ගැනම හිත විතරම මෙහෙ කරගන්න. සතිය ගැන හිතනවා කියවම ඒක කක්කා. සතිය ගැන හිතන්නේ නැති වෙලාව. සතිය ගැන හිතන දැනෙන සතිය වුණා තියෙනවනම් හොඳයි නැත්නම් වඩා හොඳයි. ඉතින් අර හාමුදුරුවෝ කෙනෙකුට ආරාධනා කරන්න කියලා පන්සලට මිනිස්සෙක් කිව්වලු ස්වාමීන් වහන්සේ අපේ ගෙදර 19කට දානයක් දෙනවා. දහනවක් ඉන්න ඔබ වහන්සේත් වැඩියොත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කියනවා. මොකද කියන්නේ? වැඩියත් වැඩියත් හොඳයි කියනවා. තේරෙනවද? නෑ නොවැඩින එක වඩා හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි. ඉතින් හාමුදුරුවෝ තේරෙනවනේ ඇඳි මිටෙන්ද බෙදන්නේ ඇඳෙන්ද බෙදන්නේ කියලා. අර මනස දැනගෙන කියනවා දන්නේ නැහැ නොදැන කියන සතියටත් ඔච්චරයි කියන්නේ. ආනපනේ තියෙනවනම් හොඳයි. වැඩිින්ද. නොවැඩියත් හොඳයි. වැඩියත් නොවැඩියත් වැඩියත් හොඳයි. අපි පුරුදු කරලා තියෙන මේ සතිය තියෙනකොට අරමුණ ධාන ඒ අරමුණේ පවත්තන සතියනේ මේ බබාගේ භාෂාවනේ. බුදුහාමුදුරු කියනවා උඹ බොහොම හිතාන ගියාට මෙතෙක් කලොත් ඔබ ලනුව කාලා තියෙනවා. දැනුත් බලපන්. ඔක එක දිගට අදින ඉරක් නෑ. දැන් තමයි තියෙන ලක්ෂපතර ටිකක් තියෙන. ඔක ඉර කියන රේඛාවකේ නම දීලා ඒක ඇබ්බැහි වෙලා තියෙන්නේ මම. රේඛාවක් මේ ලෝකේ නෑ. තියෙන්නේ ළඟ ළඟ තියෙන ලක්ෂ ටිකක්. මොකක් හදාත් අතරමැද තියෙන හිස්තර දකින්න අපි හුරු වෙලත් නෑ. අපි ගුරුරු අපිට අන්තට්ටු බලන් දලා තියෙන මේක රේඛාව කියපන්. ඉතින් දකින්නකොට අපි රේඛාව කියලා කියන. dot matrix වලින් print out එක කරන බලන්න. ටික ටිකක් විතරයි තියෙන්නේ. අපිට ඒක කයන්න වගේ වෙනවා, රයන්න වගේ වෙනවා. ඉතින් අපිට ඒකට ටික ටිකක් කිව්වොත් එහෙම වැඩේ අබක්. දන්න පොඩි එකෙක් දැක්කම කියන්නේ මේකේ තිත් ටිකක් තියෙනවා කියලා. ලොකු ගේන ඩොක්ක මේක රයන්න කියපන්. ඒ ටයන්න කියව ඉති අරු ටික වෙලා කරාට මැට්ටාවක් කරනවා. කාලෙ මේකට රයන්න කියනවා. බ්‍රාහ්මණ හතර දිනක් ඇවිල්ලා රජ කෙනෙකුට ඉතාම සියුම් සලුවක් පූජා කරා. පූජා කරලා රාජ සභාවේදී ඒක දිගෑරලා හතර දිනාම ලස්සනට පෙන්නලා ඔක්කොටම ගෙවලු මේක ඉතාම වටිනා කියලා රජුරංග විශාල සල්ලි ප්‍රමාණයක් අරගෙන භණ්ඩාගාරෙන් ගිහිල්ලා. ඉතින් රජුර කරපදේ අර ඔක්කොම ඇඳුම් ගලවලා ඉතියාම සිවුම් ඇඳුම් ඇඳගෙන අස්සෙක් පිට යනකොට මිනිස්සු කොහොමද බලන්න ඇඳුමක් තියෙන වාක්කත් දෙන්නේ පුදුම සිවුම් කියලා. ප්‍රතිපීකේ කෙවලේ ඒ රජුර එළියෙන් රජුර එළියෙන් කළු. ඉතකොටලු කට්ටියට ඇහුවනේ අර ලනු හතර දෙනා ලනුවක් දීලා තියෙන්නේ. පෙද්දක් කියලා වෙන්නලා තිනවා මෙහෙම මෙහෙම කරලා රජුරත් ඒක ඇඳගෙන ඇඳුම් ගලවලා දාලා ඇතැප් පිට යනවා. මම ඉතාම සිවුම්ම සලු ඇඳගෙන යන්නේ. මුදිය ගහන උගේ උන රැකලා නැහැ රජුරු හෙළුවෙන්. ඒක තමයි ලොක්කන්ටයි රජුරුවන්ටයි හෙළුව වෙන්නේ. අපි පොඩි උදු ගන්න පචවල තරම තේරෙනවා. ටික ටිකක් ඇඳලා ඒකට රයන්න කියපන් කියලා. ඊට පැත්තකට දාන්න කරා ටයන්න කියනවා. ඊට පස්සේ කරා රට රහකපා. ඉති ඌ දන්නේ නැති රයන්නකට දහන නැති ටයන්නකට රටක් ආයෝජනය කළා රට රකින්න කඩු අරගෙන ඉදිරිය යනවා. ඒකල කියන ජාතික වීරයන් වෙන්නේ ඌට අපි තම්ම නම් බොකු දෙන්නේ. කොයි දෙයක් නෑ අපා. අපි මේ අපි ආස්වාද ප්‍රසආස දෙක කියලා අනිවාර්යයෙන්ම එහෙම එහෙම තියෙන එකක් තියෙනවා කියලා ගියාට එහෙම දිගට යන රේඛාවක් තියෙනවා කියන එක තමයි නිත්‍ය සංඥාව. උදාහරණ කෙනෙක් අල්ලගත්තට නිත්‍ය සංඥා කියලා උදන් තියෙන අනිච්ච සංඥා. ඕක පේනකොට ඕකට අහතුරුකම් කරන්න එපා. පේනවා ඕකට ආය වෙනම චීන කන්නඩියක් ඕනේ නැවත නැවත බලන්න කොහොමඩක්වත් ඕකේ යායක් නැහැ. ඔය දෙන්නේ යායට පෙන්නන ගතිය. තියෙන තිත් ටිකක්. අපි කැමති නැහැ තිත් ටිකක් කියලා කියන්නේ. අපි කැමති නැහැ ආශාස විතරයි පේන්නේ ප්‍රසවාසය පේන්නේ නැහැ කියන්නේ. අනේ එතකොට දැන් මොකද්ද තොවිලේ මොන මොන බස් කවි කිව්වොත් හොඳ මොන සෙත් කවි කිව්වොත් හොඳ පිළිතුරු ගැට ගන්නවා කියන්නේ. මේ වඩා හොඳ එක පේන්නේ කියන්නේ. ඒකේ තියෙන බංකොලොත් භාවය පේන්නන්නේ. ඒක පුස්කම පේන්නන්නේ. ඒක අනිත්‍ය භාවය පේන්නන්නේ. අපේ හිත කරප්පන්. අපේ හිතට හරි අපහසුකටපත් වෙන යකෝ මේ උස්ම බලනකොට උස්ම නැහැ. මේ ඕනෑම වස්තුවකට මයික්‍රොස්කෝප් එකකට දාලා බලන ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට තියනවාද කියලා ඒ ටිකක් දාලා බලන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකද. ඕනේ ඝන වස්තුවක් දාලා බලන්න ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට අල්ලන්න යමක් තියෙනවද කියලා. මොකක්වත් නැහැ. නමුත් ඒ ඝන වෙලා නම දුන්නාට පස්සේ අම්මා මේකට වැඩිය මේක ඝන මේක මේ රටේ මේක මේ රටේ ඉතින් පටන් ගත්තා. මොකද මේ එකම දෙයකත් එහෙම යායක් දෙනුවට තිබුණාට ඝන සංඥාව තිබුණාට ඝනයක් නැහැ. කලාපති. ජීකින්තා සතුටු වුණා නම් යම් දවසක අඩේ මලඟ ප්‍රසවාසයේ පේන්නේ නැති වෙලාවත් කැඩෙන්නේ නැති සතියක් තියෙනවනේ. ඒ සතිය ආශාසෙ පේන සතියට වඩා හොඳයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ප්‍රශ්න මතු කරගෙන දොස් කියන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒකට වෙහෙස ගන්න ඕන එක මගේ අසපුරුෂ ගතිය. මොකද මතු කරලා දෙන්න ඕන අපිට මේ පොඩි කාලේ උගන්නපෝ පච ටික. ජීවිතේ වටිනාම කාලේ ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්න පච ටිකක් තියෙනවානේ. ඕක මොන ජාය කෝවිදාලම කොට යන්නේ. ඔක අපිට සාහව කරන අධ්‍යාපනඥයන් විසින් කන කෑමක් තියෙනවා. බුදුහමොත් අධ්‍යාපනයක් දෙනවා. හැබැයි කාදා සත්‍ය වශයෙන් කළා නෙවෙයි උගන්වන්නේ. ඉතින් ඒ නිසා අර අර අධ්‍යාපනයේ කාගෙන ආවත් මේ හරියට පාඩමට යනකොට හිතන පේන්න ගන්නවා. නමුත් අර අපේ අර ඇලර්ජික් රියැක්ෂන් එකට නෑ මේක මොකක් හරි ඇති මේක පාඩුවක් වෙන්න ඇති. මෙතෙන්දි මම මොකද කරන්න ඕන කියලා මම යන নানা ආකාර උඩ කර කර දෙනවා. ඇටි ඇටි දකින්න කැමතිත් නෑ. ඇටි ඇටි කියන්නෙත් නෑ. යෝගා උපාසක මාත්‍ය මෙහෙනාවන. ඔය විදිහට කියන්න දන්නෙත් නෑ. කෙනෙක් ළඟට ගිහිලා ඔක කිව යුත්තක් කියලා හිතන්නේත් නැහැ. කිව්වට පස්සේ මේ තරම් ගැඹුරක් තියෙයි කියලා හිතන්නේත් නැහැ. ඒ කෙනෙක් කියාවේ නම් ආශාස ප්‍රසවාස නැති වෙලාවේදී නූලක් ගැට ගන්නවා. පිට නූලක් ගැට ගන්න පදයක්. මට දිගටම ආශාස ප්‍රසවාස පේන්න නැත්නම් හයියුම් හුස්ම ගනි. ඔය තමයි උගන්වන්නේ. නමුත් මේ තියෙන තැන ඉඳලා නැත්තඳ යන්නේ. ඝණයක් වගේ පෙන්වනට බොල්ලක් හිස්සක් මැදට තියෙන්නේ. කෝඹ විතරයි තියෙන ඇතුළේ කුරුම්බ නැහැ. කියලා පෙන්වන්නේ මේ ගමන යන්නේ. ඒකට යන්නේ හැම වෙලාවෙම බලාපොරොත්තු සුන්වීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. යම කර්ම නැති වී පවතින සතිය අරමුණු තියෙන සතියට වැඩිය හොඳයි. හොඳයි කියන්නේ නරක හොඳයි කියන්නේ. හොඳයි. හවස් නැති වෙලාවේදී නැති බව දැනගන්න වටපිට ගිහිල්ලා බෑනේ. හරියට මේකට එල්ල වෙලාම ඉන්න බෑ. තියෙන වෙලාවේදී එච්චර සතියක් ඕනේ නැහැ. නිසා නැති වෙලාවේ පවතින සතිය කියන නිම කරනවා. නමුත් අපේ මනස කවදද මේක ජයග්‍රහණයක් විදිහට බාර ගන්නවා. ඒක වෙන වෙලාව කොයි වෙලාවෙ කොතනක වෙනවද කියලා කියන්නේ. ඒ පුංචි දෙයක් වෙච්ච ගම අපේ මොනසේ මනසේ පැහැදිලි ජනිර කවුලක් වෘත් වෙනවා. මේ ගණේට ආයෙත් අල්ලගෙන හිටියට ඒක සංඥාවක් විතරයි. සත්‍ය මීටර වෙනස්. සත්‍ය කොච්චර අස්පනාවිට පෙන්න සංඥාව අයින් කරගන්න බැන්නම් අරක පේන්නේ පාඩුවක්, පෙරදිල්ලක්, හුනියමක්, කායිකච කංකරච්චලයක්, අදෝ අදෝනාවක් අඬාවෝ ගාගෙන අයියෝ මට ආනපානේ හරියන්නේ නැද්ද? ඒකට වෙන භාවනාවක් පිම්බීම ඇකිලිම කරලා හරිය නැද්ද කියලා. මම ඒකට මෛත්‍රී භාවනා ටිකක් කරලා බලන්නද කියලා. කුත්තන හැරුවත් පොළොව පොළොවට වතුර යන්න නම් ගල යනකම් යන්න එපා. තැන් තැන් වල වල වල හරහා හිටියද වතුර හම්බෙන්නේ නැහැ. දැන් මේක හම්බ වෙන උල්පතේ ලකුණක් කාගෙන යන එකයි තියෙන්නේ. තේරෙනවයි කියලා හිතනවා. මාට දැකයි. නාකි වැඩි අබ්බා නාකි වැඩි. පතරේ බුදුහාමුදුරුවෝ මේ රස සංඥාවක් ගැන කතා කරනවා. ඒක මේ ධර්ම දේශනාවට ප්‍රයෝගී කරගෙන කරන්නේ. මෙතනදී අනිච්ච සංඥාව අනිච්ච සංඥාවක් කරලා තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. තියෙන්නේ අනිත්‍යත්වයේ ආශාස වෙනවා ප්‍රසවාසයේ පේන්නේ. කොටිම ආශාසයේ මුල මැදඟ තුන එකට පේනවද බලන්න පේන්නේ නැහැ. පේන්නේ මැද විතරයි මුලාග පේන්නේ නැහැ. ඒක නැතිකම නෙවෙයි දැනෙන්නේ නැහනේ. හඳුනා ගන්න බෑ. අහුවෙන්නේ නැහැ. එතකොට අපිට අනිත්‍ය සංඥාවෙන් එක කරන භාවනාවක් කරනවා කියලා කියනවා. අනිත්‍ය සංඥාට භාවනා කරන එකට පේනවා මේ මුල අහුවෙලා නැතුනට තියෙනවා දැනෙන්නේ මැද තියෙනවා අහුවෙනවා අග තියෙනවා අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රසවාසයට යන ඉතලා ඇත්තෙත් නැහැ දැනෙන්නෙත් නැහැ. ඒ ප්‍රසවාසය දැනුණා නැත්නම් ඔය වගේ තමයි කියලා නිච්චා නිච්ච දෙක අහුවෙනවා. ආත්ම සංඥාව කියලා කියන්නේ මේක මගේ දෝෂයක්, ශීලයක් නැතිකමක්, භාවනා දන්නේ කොහොමද කියලා තමන්ට සාප කරගන්න. මම ඉන්නවයි කියලා හිතාගන්න. ආත්ම සංඥාව. ඒක අසුභ සංඥාව කියලා කියන්නේ පේන්නේ නැති එක අසුභයි. හොඳට පේන ආස්වාසේ සුභයි කියලා පටලවා ගත්තොත් දහනාවක් නැහැ. නමුත් බුදුරජාසේ තේරුම් කරලා තියෙනවා මේ සුභේ අසුභේ අසුභේ සුභේ මාරු කරන තමයි අපිට මේ ලෝකේ ලස්සන අවලාසන හොඳ නරක හරි වැරදි කතාවක් තියෙන්නේ. නමුත් මූල ධර්ම වලේම සුභ අසුභයක් නැහැ. පටවි ධාතුවේ ගෝස්කම තිබුණත් මෙලෙක් ගති තියෙනවා දෙකේම සුභ අසුභ නැහැ ගති. ඒවා භාව. ඒවා ස්වභාව. නමුත් අපිට ගොරෝසුකම සුබන ශියුම්කම අසුබයි. ඒ අපි පටවන දේවල්නේ. ආන්නේ විදිහට මේ නාඩගමට මිනිස්සු ඇඳට සීමయ్య සීමయ్యම තමයි රජුරවන්ට ඇඳ. මේක දැන් ඇඳලා ඉන්නේ කියලා දැන් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න තියෙන්නේ ඒකට සීමయ్య රජ වෙනවා කිව්වම ටිකක් අප්සෙට්. සීමయ్య නෙවෙයි මේ රජුරු ඉන්නේ කියාගත්තොත් නාඩගම රස බලන්න පුළුවන්. ඔය මේ ඉන්නේ සීමయ్య කියලා දැනගත්තොත් අයියෝ ඕක ගස් කෙටි කඩ දෙක මොන රජ කණ්ඩෝකට මේ උඩ ස්ටේජ් එකේ ඉන්නේ කියලා අපිට බුදුහාම කියන සාම සංඥාව සංඥාව හරියට දැනගත්තොත් මේ නාඩගමේ රස බලන්න දෙයක් නැහැ. මේක නිකන් මේ පිස්ට් සඳුබක්. මේක රූප දෙනටුමක් තියෙන්නේ. මේ ලෝකයා hina වෙන නිසා ඔබ hina වයන් මේ වෙන කරන්න දෙයක් නැහැ නැත්තම් මේක ගන්න දෙයක් නැහැ. ඒ විදිහට මේ දස සංඥාවල්ම ආනාපානේ සංඥා දාශයක් විස්තර කරනවා. දීර්ඝ වශයෙන් සංඥාව, කෙටි වශයෙන් සංඥාව, එක ආනාපානේ. ඔක්කොම දැක්කට පස්සේ වෙනවා කොයි එක ඇත්තද කොයි එක අපරදු කියන්නේ 18 තනිය උනාට නම් අඳින්නේ එකමනේ තනි 18 නම් අඳින්නේ එකනේ කෝලපට අඳින්නෙත් එක 100කට අඳින්නෙත් එක එක එක පද කීක එක එක වන්නම් ඇල්ල නැටුවට එකම තමයි අඳින්නේ ඒ නිසා එකෙක් ළඟ 18ක් තියෙනවා අපි කට්ටිය ගාව 100ක් ඇත ඒ කාට එක රංගපා ගැනීමක් නෙමෙයි දැන් කරන්නේ මරණ වෙලාවේ රංගපෑම් බලපන්නේ නැහැ නේ ප්‍රകൃතියට එනවනේ නිසා ඉන්න වෙලාවේ හිතන්නේ මේ ඉන්නකන් රඟපෑම වගේ නෙවෙයි මැරෙනවා. ඒ නිසා මේ බොරුව නැතුව ඇති හැටිය. ප්‍රകൃතියත් එක්ක කටයුතු කරන සංඥාවක් තමයි. ඒක වැරදි වෙනවා අඩුයි. මමග යන මාඩුයි මමග ගිහිලා තියෙන අඩුයි. ඒකට කියනවා ප්‍රകൃති ජීවිතය. අවාපෑම් වලින් තොර ජීවිතයක ඒකට සමාජයට යන පැත්ත තමයි පැත්තෙන් බැලුවොත් ඔය 10න් එක තමයි කොයි වෙලාවක හරි. හරි ජොලි හැබැයි ඒක. මූණට කරගන්න බා. ලස්සනයි. ඒ කියන්නේ අපි ඒක හැම කෙනාම තාත්තිකව රඟපානවා අපිට දීලා තියෙන රෝල් එක. හැබැයි මතක නෑ නාඩගමක ඉන්නේ කියලා. ඊනක ඉන්නකොට අපි ඒකාන්තම ඊන කාලනේ තියෙන්නේ. ගොඩාට පස්සේනේ තේරෙන්නේ. යඩේ. වැහිණින් වෙච්ච වැඩක් කියලා වගේ තමයි මරණ මොහොත වෙනකොට තොවිලි පාරන දෙරේ පාළුවකුත් නෑ නඩපු තොවිලකුත් නෑ. ඉන්නකන් අනු මෙයා රඟපාගෙන රඟ කියා පාගෙන රඟපාගෙන හිටියට ජීවත් වෙලා නැහැ ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙනවා. තාඨමලා තියෙනවා. දැන් නමුත් සතියෙන් ඉන්න මොහොතේ මම දැන් මෙතන අඩු ගන්න චිත්තක්ෂණයක් ජීවත් වෙනවා. මිනිස්සෙක් වගේ. ඒකට සංඥාවල බලපෑම අඩුයි නැති වෙන්නේ නැහැ. ඒත් අඩු වෙන අඩු වෙන යනකොට තමයි තියෙනවා ආයතර අවුරුදු 6කට පහළ පුංචි බබෙක් වගේ බොහොම සරල ජීවිතයක්. බොහොම පරිසරයට අනුව ඕන දෙයකට හැඩ ගැහෙන්න හදන නිසා මට මේ පරිසරය හදන්න ඕන කියලා හැඟීමක් එන්නේම නැහැ. අවුරුදු 6 වෙනකන් එන්නේම නැහැ. ඊළඟට තමයි අපි ලෝකේ කන්න පටන් ගන්නේ. ඒක විනාශ කරන්න පටන් අරගන්නේ මගේ හැඩියට ලෝකේ හදන්න හදනවා. ඉතින් ඉවරයි. අවුරුදු 6කට ඉස්සෙල්ලා ඒ කොල්ලයි තී කොල්ල හරි කියලා හරි තීරතට යනකොට කොයි එකකටත් මානසික තානක් ආපම කොල්ල දිහා බලනකොට වෙන යකෝ මූ ජොලිය ඉන්නවා. ඌ මොනක හදන් ගන්නන්නේ? ඌ බලන්නේ ලෝකේ හැටියට හැඩ ගහනවා. ඉතින් භාවනා කර කර ගියාට පස්සේ බලන්නේ තියෙන දෙයට හැඩ ගහනවා මිසක් ආ. කරනවා විකාර වර්ගයක් කරනවා. ඉතින් අර උපන්නාට මේ ලෝ වෙනවා විනාශ කරනවා මිස ඒක ගහපා දෙන්නවක්වත් නෙවෙයි කරන්නේ. ඉන්නවට ටික කරගෙන යනවා. නමුත් ඒක කරන්නේ මේ ධ්‍යාන වඩනවා ධ්‍යාන අතරින් ඒවා එකක් තමයි. මම දැන් මම උත්තරේ ප්‍රශ්නට උත්තර දෙනවාද කියලා මේ වෙනවනම් හොඳයි හැබැයි උත්තරේ වෙනවනම් ඕක. තේරෙනවද? බදුලෙන් තේරෙනවද? මොනස ඒක මෙයාට උපයෝගී කරගන්න කොහොමද නොදැන තත්ත්වයට උපයෝගී කරගන්න ඉතින් ඒක දැනෙනවා කියන සංඥාවක් නොදැන්නේ කියන සංඥා මේ දෙකටම සංඥා වශයෙන් දෙකම සංඥා අරකට වැඩි මේක හොඳයි කියන්නේ නැහැ දෙකම සංඥා කිව්වහම නොදැනෙනවා කියලා හැඟීමක් තියෙනවනේ සංඥාව දැනෙනවා කියලා සංඥාවක් තියෙනවා මේකට වැඩි මේක හොඳයි කියපුවා මන්නේ අපි අපේ මතයේ දාලා සංස්කරණය කරලා කර්ම රැස් කරගන්නේ යානි අම්මා හොඳයි කිව්වත් ඇරදී තාත්තා හොඳයි කිව්වත් ඇරදී ඒ නිසා නංගියේ මල්ලියේ පාසෙක දෙදෙනාම හොඳේ කියලා. කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තත් එකයි හොටු ගෑණි දීලා කැයි ගෑණි ගත්තත් එකයි කොයි ගෑණිත් එකයි. මේ ඉන්නේ කැයි ගෑණිත් එක කියලා ගන්නව ප්‍රශ්නේ නැහැ. දීලා ගන්න වෙන්නේ හොටු ගෑණි. ඉතින් ඒච්චරනේ. දෙකම සංඥා මොකද්ද මේ අනිසතුගේ මතයක් කියලා. ඒක දැන් මේ කිව්ව විස්තර වල කිව්වා. සමාජයෙන් අතර තේරෙන්නේ නැතුව ඇති. දැන් මේ සූත්‍රයේ කියන්නේ සිහියෙන් උස්ම ගන්න. සිහියෙන් උස්ම ගන්නකොට පිටවෙනකොට එක්ක එක දිගට කරනවා එක්ක කෙටියට කරනවා. ඒක දිගට හෝ කෙටියට උස්ම සිහියෙන් ගන්නවා බලන්නේ. ඒක සම්පදාය කියනකොට සම්පූර්ණ උස්ම කැඩෙන්නේ නැතුව ලතිත අදක්වා උස්මේ හෝ උස්ම ගැනීමේ හෝ පිටවීමේ බලන්න කියනවා. එතෙන්දී අර උස්ම ගැනීම යාට ගොරෝසුවට දීගලවට පේනවා. ඉදගිරීම ඉතාම සියුම්ව කෙටියට සිදුවෙන අනුස්සතියම නිසා පේන්නේ. නිසා යා ඉන්නේ සිහියේ. උස්ම ගැනීම හෝ පිටවීම. එයාට පේනවා නම් උස්ම ගන්න පිට වෙනවා පේන්නේ. පිට වෙනවා පේන්නේ නැති ඉතාම සියුම් කෙටි උස්මක්. ඒකෝට මේ දෙකම කියන හැටියට බලාගෙන ඉන්න පුළුවන් නම් මුලමඳාග කියන්නේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඒක එක්කෝයාව සමාධියට ගෙනියනවා. නැත්නම් විපස්සනාවට ගෙනියනවා. උපහෝ වෙන්න බලාගෙන ඉන්න එකයි තියෙන්නේ එහෙම නේද? ඔව් ඒ කියන්නේ මේ මේ විස්තර කරන දෙන්නේ ආනාපානේ හරහා ඒ සංඥා ටික වැඩ කරන හැටි. දීර්ඝ වශයෙන් ගත්තත් ඒක සංඥාවක්, කෙටි වශයෙන් ගත්තත් ඒක සංඥා. උඹට තියෙන දිග උනත් කෙටි උනත් බලන්න. ඒ බැලිල්ලද කියනවා අමර බැලිල්ලක් යමක් නෙවෙයි නෙවෙයිනේ බලන්නේ. තුනක් බලන ඇසත් බෑ ඒ නිසා විපස්සනා කියන විශේෂ පස්සනා. අපි දැන් තන් තියෙන දේවල් නේ බලන්නේ. නමුත් අපි දන්නේ තියෙන දේ පේන්නේ යමකට සාපේක්ෂවනේ හිතසකට සාපේක්ෂවනේ තියෙන බව පේන්නේ ඒක අපි දන්නේ අපි සාමාන්‍ය ලෝකේ නම මෙතනදී හිතන පේනවා ඒත් බලනවා තියෙනවා නම් පේනවා තියෙනවා නම් බලනවා ගොරෝසු නම් තියෙනවා තියෙනවා බලනවා නැති බව තියෙනවා බලන හැබැයි බැලිල්ල බාවා දෙන්නේ ඒක බුදු අටක් ඒක මම කරන ක්‍රියාවක් පෙනුනා කියලා ආඩම්බර වෙන්නේ නැහැ නොපෙනුනා කියලා පශ්චාත්තාප වෙන එකනේ සංඥාවක් බව දන්නවා මේ මොන උලිහිලි පෑම පෑවත් මේ සංඥාව බව දන්නවනම් අර සංඥා මේ සංඥාට වඩා හොඳයි කියන්නේ ගියොත් එහෙම ඒක මේ මොකද්දෝ මානසික ලෙඩක් නේ. දෙකම සංඥානේ. ආන්නේ බවට පත් කරන්න අපි කැමති අපි හිතන්නේ ජීවිතේට මොකද්දෝ යථාර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දැනගන්න මෙතෙක් කාලයක් අප ආනාපාන සංඥාව, වේදනාව සංඥාව එහෙම නෑ වේදනාව කියනක සංඥා මාර්ගය විස්තර කරන්න පුළුවන්. රූපත් සංඥා මාර්ගය විතරම සංඥා කියලා වෙනම ස්කන්ධයක් තියෙනවා. ඒගේ වැඩේම ආලවට්ටමන. මේ කියන එක මේකප් එක දාන්නේ. තියෙන විදිහට තියෙන්න දෙන්නේ. දැන් සාමාන්‍ය මිනිහෙක් වේදිකාට කරලා රඟපාන්නේ නෑනේ. එයා ලේස නිරූපණයක් කරනවානේ. ඒකනේ සංස්කරණය කරනවා කියලා කියන්නේ. දැන් දැකලා තියෙනද නාට්‍ය රංගපාන වේදිකා ගත කරන්න ඉස්සලා සාමාන්‍ය රංගපෑම් කරන පුරුදු වෙනවා. පුරුදු වෙනකොට සාමාන්‍ය අධිමනේ ඉන්නේ. නාඩගම නැහැ. නාඩගම නැහැ. ඒ උංග සරමැද ගන්න එක. සරමැදගෙන මම රජුරවන්ට ඉන්නේ. එහෙම දෙකන නාඩගම අර ඇඳුම දැම්මට පස්සේ තමයි ඒක නාටකමක් වෙලා වේදිකාවට ගිහලා ෆ්ලෑෂ් ලයිට් දාලා සවුන්ඩ්ස් දාගෙන ගියාට පස්සේ තමයි අපි රසවින්දනය කරන්න පුළුවන්. ඒකේ බුදුහාමර කියන මේ තීරදේ තියෙන දේ වශයෙන් නාටකමක් නැහැ. නමුත් මේ ආලවට්ටම තමයි සංස්කෘතිය කියලා කියන්නේ. මේ ආලවට්ටම තමයි හැදියාව කියන්නේ. මේ ආලවට්ටම අපි මේක හොඳයි මේක නරකයි කියලා අපි දාන අන්දන ආලවට්ටමට තමයි අපි ආදරය කරන්නේ. මූලික දේ ආදරය කරන්න දෙයක් නැහැ. ඒක පුස්සක්. ඒක නිකන් හිස් දෙයක්. පිපිඤ්ඤ වගේ. පිපිඤ්ඤ වල දාන දුර්වේශ නිසා තමයි රසෙන්නේ. ඉතින් ඒ වගේ අර පිපිඤ්ඤ පිපිඤ්ඤ වලට අඩු කරපුවාම මේ ගෑනිට බයින්න නැද්ද කියන තරම් පිපිඤ්ඤ මාල ඔක්කොත් හොයාගන්න තේරෙන්නේ පිපිඤ්ඤ හොයන්න බෑ රස වෙන්න රස කරන්නේ පිපිඤ්ඤ වලින් නෙවෙයි ලුණු වලින් මිරිස් වලින් වැසූප සාත්‍රි කියන්නේ මේ ලෝකේ රඟපානවා කියුවට පස්සේ හොඳටම සංඥා ගැන දන්න එක සංඥා ගැන දන්න දක්ෂයාම තමයි වෙළඳ ව්‍යාපාර වලින් එකක් වෙළඳ ප්‍රචාරය දැන්නේ පූර්තියනේ ඒ කරන්නේ සංඥාවේ පටලවලා අපි මත් කරන එකනේ ජනමාධ්‍ය කියන්නේ තන්නේ කර සංඥාවෙන් කරණයක් උ. උන් හැබැයි කාලයි. නුන් කොට ගන්න බැරි විදිහට කාලයි. නුන් මේ මැදට අනික් කටයත් අත් කරනවා. ඇඩ්වර්ටයිස්මන්ට් කරන මිනිස්සු, හරිගාව සංඥා මේ නිවුස් හදන මිනිස්සු. ඇදීම උදේ ඉඳලාගෙන මොනවා ටිකක් කරගෙන අරකට මේකට කෑලි ටිකක් දාලා ටෙම්පරේචර් දාලා උදේට ආදරේනවා කොත්තු රුටි හදනවා. ජනමාධ්‍ය කියන්නේම කොත්තු රුටියක්. අතරින් මෙතනින් කැලිකල කටකටස් කරකටස් කරකටස් ගාලා හදලා දෙන එක. ඉතින් ඒක අයින් කරුවට පස්සේ තෙලුයි පිටි තමයි. තෙල්පෙණිය නැත්තම් කවුන්ත පංජංගිව වගේ අද්දර බලනකොට තෙලුයි කැවුයි බෙව ටිකක් තමයි ඒ අර කැවුමයි මේ කැවුමයි කොයි කැවුම කිව්වත් තෙල්පෙණි දෙක තමයි. දෙකම අගුණයි. ඒ කැවුම් අම්මා රසයි. හරිසෝ. අරයාගේ කැවුම හොඳයි මෙයාගේ කැවුමට වැඩියි. අර ඔක්කොම තියෙන තෙල්පෙණි දෙක තමයි. මේ බුදුහාමරට තෙල් පැණි දෙකට අස් කරපුවාම කියනවා කිසිම රසයක් අඳුනන ලස්සන ජීවිතේ බුදුහාමරට නිකම් ගිය දාන චිත්‍රයකට වතුර ගැවුවා වගේ හරි දවුත් වැඩක් කරන්න කියලා. අනේ සීලම සාස්ෘණ වහන්සේලා අතර බුදුහාමතුරු නිකම්ම නිකන් ඒ බාලයන්. අනික් ආසෝ වේම නෙවෙයිනේ මොන මොන හරි ටිකක් නත්තල් පප්පා කෙනෙක් ඉන්නවා මොන මොන හරි දිනවනේ අපේ බුදුහාමුදුරු හිද්දා රාහුල කුමාරය ඉපදිදාසි ඕන් ගෙදරින් පැනලා ගියා ඔන්න ආදර්ශය ඉතින් අර මිනිස්සු බයිනවා අපේ බෞද්ධෝ කන වාචිකී අපිටත් කියන්න පද දෙක තුනක් නැන්නේ මොකක් කරන්නේ නත්තල් පප්පලන දවල දැන් කරන්නේ සරස්වති පූජාවක් කරනවා එතන මහා මායා පූජාවක් කරනවා මොනවා හරි කරලා අර අර සංඥාතික මේකට දාගන්න හදනවා කොරොසත් බුද්ධාම දිහා බලනකොට ඒ ජාත්‍යන්තර බුද්ධාම දිහා බලනකොට තන්නේ කර කොම්බේ විතරයි මොකක්වත්ම හර පද්ධතියක් නැහැ මේගොල්ලෝ අපිට හරියට බයිනවා මේ කිසිම සේවයක් කරන්නේ නැතුව මේ අරන්නේ වලින් බුද්ධාම කරනවා වෙසක් කරන්නේත් නැහැ වෙසක් කුඩුපත්ති පවත්න්නේත් නැහැ දහම් කතික තර්ක පවත්න්නේ නැහැ මොකක්වත් නැහැ කියලා හරියට වයින්ම මොකද අපි අර සංඥා උප්පන පුප්පල දෙන්නේ නැති නිසා ඒ නිසා බදුල්ලා වුණත් එන එක ලොකු දෙයක් අයියප කීය පන්තල් පහු කරන් දෙන්නේ මෙතෙන්ට එන්නේ එනකොට ඕන එකට ගියා නම් මේට වැඩි ජොලි නැද්ද එහෙනම් දාන දෙන්නේ මිනිස්සු කොළඹ ඉඳලා එනකොට ওই දංකද අරගෙන පන්සල් කීයක් පහු කොයි පන්සලකට දුන්නත් බාර ගන්න නැද්ද එපයියයි. ඉතින් මිනිස්සු මේ කැලේකට ඇවිල්ලා දානයක් දෙන්න හදනවා කිව්වම අපිට වැඩි කැලේ නුනතිව දුක නැහැ. ඈ? නුන දේව ගන්න නීතරනේ. හරි ඒක ලුණු ලුණු ලාභයිනේ අපා. ඉතින් මිනිස්සු මේ ඇවිල්ලා දෙනකොට මට හිතෙනවා අපිට වැඩි ලොකු හැංගීමක් තියෙන මිනිහක් වොන්ද මේ මේ මෙච්චර දුර දිග ගියාගෙන ඇවිල්ලා එහෙන් කරින් ඇවිල්ලා හදලා දෙනකොට බුද්ධම වටිනාකමක් තියෙනවා. මොකද අපි කියන්නේ අර මේ හඳුනා ගැනීමක් හෝ හඳුන්වා දීමක් කරන්නේ නැහැ. සංඥාගෙන නැහැ. මොකද මේක හොඳයි නම් හොඳයි උඹ හොඳයි. උඹ හොඳ නැත්නම් හොඳ නැහැ උඹ හොඳ නැහැ. එච්චරයි. ආයේ මේ අපිට මේ කායවත් ආයේ ටෙම්පරාදු කරන්න ආලවට්ටම් දාන්න පේස්ට් එකක් අලවන්න ඕන කමක් නැත්තේ. අපි ජොලි ජීවිතේ රියද ගත්තද? එනේ කයනවා නැතිව යනවා. ඒක තමයි මේ ආලවට්ටම ගැලවීම, වෙස්මුණ ගැලවීම ඒ ඒ රූපලාවන්‍ය ගැලවීම තමයි දසඤ්ඤා සූත්‍රයෙන් කරන්නේ. එතකොට ජීවිතය කියන්නේ ලෙඩක්. අලුතෙන් ලෙඩ වෙන්න දෙයක් නැහැ නෝනේ. අපි ගිරිමානන්ද සාංශයට ලෙඩ වුණා කිව්වට උදාහරණ ගැන ජීවිතය කියන්නේ ලෙඩෙක් මහල්ලෙක් මහගල පැහිද්දක් තමයි. ඒක මොකක්ද ජීවිතය කියන්නේ උකට අරවල් දෙදේ මේ ලෙඩේ කියලා නන්දාන්නේ පිස්සු වෙච්ච දොස්තරලා. දොස්තර නැත්තම් කිසි ලෙඩක් නැහැ ඔක්කොම දින එකම සංසාර රෝගේ. ජාති ජරා ව්‍යාධි මරණ. ඕක නැති කරන්න පුළුවන් එක දොස්තර කෙනෙක් ඉන්නවද කියලා? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක අංගලක් එහාට ගිල්ලන දාතරින්. ඒගොල්ලෝ අතරමැද කැලිප දාගෙන කඩාගෙන කුට්ටිය කඩාන ගන්නවා. බුදුහාමුදුරු දුන්නේ සත හත වෙන භව දුකට වේදාන. භව රෝගෙට පසුවක් සොයනානිය. ඒ නිසා මේ සංඥා තමයි අපි මේ එක එක තාන්නමාන ඩිග්‍රී අනම්මනම් කියන නියව ගන්න තාන්නමාන වලට ඔක්කොම හුදු හීනයක් මායාවක් බිරිඟුවක් බුදුන් කියන්නේ මිරිඟුවර තමයි සංඥා සීමා සමාන කරලා තියෙන්නේ. දැන් අපි පැය භාගයකට කිට්ටු ප්‍රමාණයක් කරගෙන තියෙනවා මේ සාකච්ඡා ස්වරූපේ මම හිතනවා වෙන ඉදිරිපත් කරපු ප්‍රශ්න ප්‍රකාශන අදහස් නැහැ කියලා. ඒ නිසා අපි තව තවත් ආති ගාථා සජ්ජායනා කිරීමෙන් අපි මේ දේශනා ශ්‍රවණ සැසිවාරය සමාප්ත කරමු.